ඒ සූත්‍රේලා සර්වචන් වහන්සේ තමගේ හිතසුව කැමති කෙනෙක් වටහාගත යුතු උපක්ලේශ 16ක් පිළිබඳව විස්තර ඉදිරිපත් කරනවා. ඒක යන්නේ එක්තරා රටාවකට එක්තරා ආරයකට. මේකේ ප්‍රධාන වශයෙන් ගොරෝසුම උපක්ලේශ වෙන විදිහකට කියනවා නම් ඒ පංචදෝවර සූත්‍රයේ සඳහන් විදිහට ගොරෝසු ක්ලේශ මේකේ සඳහන් වෙන්නේ නැහැ. ඒවා සඳහන් වෙන්නේ සාමාන්‍යයෙන් වීතික්‍රමණීය වෙන අකුසල් වශයෙන්. නැත්තම් සමාජ නීති උල්ලංඝනය කරන මට්ටමේ උපක්ලේශ. අයවරත් උපක්ලේශ කියලා ඉතනයි මේ පංචදෝවර සූත්‍රයේ සඳහන් කරනවා. ඒ පංචදෝවර සූත්‍රයේ සඳහන් මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශ වලින් තමයි මේ වත්ත සූත්‍රයේ ලයිස්ට්ව පටන් ගන්නවා. ඒවා සාමාන්‍යයෙන් දැක්කට විදිහට මිච්ඡා සංකප්පවල ආර්ය අෂ්ටාංග මාර්ගය දැක්කෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වශයෙන් මනෝ විතක්ක වශයෙන් උත් සඳහන් වෙලා තියෙනවා. ඒවා වෙන්ත වෙන තැන්වල සාමාන්‍ය ත්‍රිපිටකයේ අනිත් තැන්වල පංච නීවරණ වශයෙන් උත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ දේශනා විලාස අනුව ඉදිරිපත් වෙන හැටි. ඉතින් යම් කිසි කෙනෙකුට අර ගොරෝසු විතක් එහෙම නැත්නම් මේ ඕලාරික වර්ගයේ නැත්නම් සීල්පද මාර්ගයේ රැකිය යුතු කායික වාචසිකව උල්ලංඝනය වෙන විතක්ක අයින් කරගත්තට පස්සේ එයාට සීලයෙන් සමාධියට නැත්නම් සීලේ ඉඳලා ප්‍රථම මට්ටමේ භාවනාවට නැගිනකොට මේ ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ නිවන ආවරණය කරන්නේ මේ නිවන ධර්ම ටික. ඒක කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වීංසා විතක්ක වශයෙන් දක්වලා තියෙනවා. ඉතින් ඒකට ඒකේ නා නෙක්ඛම්ම විතක්ක අත්හැරීම, කාමයන්ගෙන් වෙන්වීම, විහිංසා විතක්ක, අව්‍යාපාද විතක්ක, කියන්නේ මෛත්‍රී වැඩි වීම, කරුණා වැඩි වීම වගේ ධර්ම අර නිවර්ණ දුරුවන් කරගන්න මිච්ඡා සංකප්ප දුරුවන් කරගන්න නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශ දුරුවන් කරන්න කටයුතු කරන්න පුළුවන්. ඊ ගාවට එහෙම නැත්නම් මේ නීවරණයන්ගෙන් හිත විනීවරණ தත්තරපත් වුණාට පස්සේ උදක්ක චිත්තං, කල්ල චිත්තං, විනීවරණ චිත්තං ආදි වශයෙන් හිත පැහැසර වුණාට පස්සේ ඊට පේන්න පටන් අර ගන්නවා තව අඩියේ තාම සුකුම විතක්ක වගේක් තියෙනවා සූක්ෂම විතක්ක වගේක් තියෙනවා ඒ විතක්ක ටික තමයි මේ සූත්‍රයේ කතා ශරීරයේ වැඩියක්ම ඉඩ අරගන්නේ. ඉතින් අපි ඊයේ උපනාහය එහෙම නැත්නම් උපක්ලේශයක් විදියට ක්‍රෝධේ සහිත වූ බද්ධ වෛරය ගැන ටිකක් අපි උත්සාහ කරා තේරුම් ගන්න. ඊගාට මකු ගතිය අනුන්ගේ ಗುಣ පහත් කරලා සලකන අනුන්ගේ ಗುಣ නොදකින උන්ට මුදිතාවක් කැළම නැති తত্ত্বය මකු తত্ত্ব විදියට පෙන්වනවා. පලාස කියලා කියන්නේ තමන්ට වැඩිය ලොකු කෙනෙක් එක්ක සම මට්ටමේ දාලා නිතරම කතා කරනවා. ඒ යුගග්‍රහය කියලා මේකට සඳහන් කරනවා. ඉතින් මේ උපනාහය මකුකම ඒ පලාස කියන ධර්ම තුනම වැටෙන්නේ ද්වේෂ චෛතසික වලට. දැන් අද පස්වෙනි දවසේ කොට අපි ඊර්ෂ්‍යාව මසුරුකම ශාකගතිය මායාගතිය කියලා තවත් අර වගේම සූක්ෂම විසක්ක සූක්ෂම විතක්ක නැත්නම් සූක්ෂම උපක්ලේශ හතරක් ඉදිරිපත් කරගන්නවා. ඒව හුඟක් වෙලාවට මේ සූක්ෂම සාගත වෙනකොට ඒව වැටෙන්නේ ද්වේෂයට නෑකම් කියන ගතියක් තමයි. ඉතින් මේ ද්වේෂය ඇති වෙන්නේ තමන් කැමැති මනාපදී නොලැබෙනකොට තණ්හාවෙම හේවණල්ලක් විදියට. ඉතින් ඒ නිසා යම් තැනක මනාපය තියෙනවනම් මේ මනාපදේ නොලැබීම ද්වේෂයට හේතු වෙනවා. මේ ද්වේෂය නැත්නම් මේ ද්වේෂ චෛතසිකය අරිව මායාකාරී ඒ වගේම ෂටයි. වංචනිකයි. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මෙවුවා මානසික රෝග වශයෙන් තමයි කෙනෙකුට පෙනී හිටින්නේ. ඒවා මේ ඒ කෙනා කැමති නැති වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාට අයින් කරගන්න බෑ. අර රෙද්දක ගෑවිච්ච මජන් වගේ. තෙල් කුණු වගේ. එහෙම නැත්නම් රත්තරන් භාණ්ඩයක පාවිච්චි කරන ආභරණයක අර සියුම් කැටයන් අතරට ගිය තෙල් කුණු වගේ ශරීරයෙන් ගෑවිච්ච දහඩිය කුණු වගේ ආසයි රත්තරන් භාණ්ඩ රත්තරන් පාට කරගන්න ගලවන්න අමාරු. ඉතින් ඒක අයින් කරන අදහසෙන් මේ රත්තරන් භාණ්ඩය අරගෙන එලිකඩ දාසිකේ තුව ගලක ඉලුවොත් කුණු ටිකක් අයින් වෙනවා. නමුත් රත්තරන් භාණ්ඩේ තියෙන අර කැටයම නැති වෙනවා. අතරතැහෙන කෙරෙනවා. ඒක නිසා ඒ රත්තරන් භාණ්ඩ පිළිබඳ කැටේම පිළිබඳව ශිල්පේ පිළිබඳව දන්න කෙනා ඒ සාමාන්‍ය දෙයක් වගේ ගලේ උල්ලා වැලිකඩ දාශ උල උලලා මේ තෙල් කුණු අරින්න බෑ. ඒකට ශිල්පෙම කරන්න ඕන. ඒ වගේම රෙදි කෑල්ලක තියෙන තෙල් කුණු උනත් එනිසා වතුර ඉබුවට යන්නේ නැහැ. ජල ද්‍රාවි නැහැ. අන්න ඒ වගේ තමයි මේ ද්වේෂය විකාර උච්චාරට පස්සේ එහෙම නැත්නම් ඒවට මායාකාරී වුණාට පස්සේ ෂට වුණාට පස්සේ උපක්ලේශ මට්ටමටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා කරන ප්‍රයත්නවල එක ආරසා කරනවද ඒක නැති කරනවද කියන එක පිළිබඳව කිසිම දැනීමක් ඒ පුද්ගලයාට එන්නේ නැහැ. ඒකට අවශ්‍ය වුණත් ඒක නැති කරගන්නත් බෑ. අන්න ඒ වාගේ මේ උපක්ලේශ නැත්නම් මේ සංකල්ප විකල්ප එහෙම නැත්නම් අදහස් එහෙම නැත්නම් මේ සංකිලේශ පොදියක් තමයි මේ මිනිස්සය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ විකෘති රාශියක් තමයි රැලි දාගත්තට පස්සේ උදේ නැගිටිනකොට අපේ හිතේ ඉතුරු වෙන්නේ. ඒ වගේ විකෘති රාශියක් තමයි මේ ජීවිතයේ අයින් වුණාට පස්සේ ඊගා ජීවිතයට ගිහිලා යන්නේ මේ මනසේ තියෙන විකෘති ටික විතරයි. ප්‍රකෘති දේවල් යන දෙයක් නෑ. ඒක ස්වභාවික දෙයක්. මේ විකෘති ටික තමයි මනසේ තියෙන මේ විකෘති ටික තමයි මම කියාගන්න හිතේ. නැත්තම් රහංගන්න හදාගන්න. පසංගන්න හදාගන්න. ඒත් වගේම මගේ කියාගන්න හිතේ මගේ ආත්මේ බාටපත් වෙන ඒවා එන්නේ එන්නේ හැත් වැඩෙනවා. එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. මනසේ තියෙන ස්වභාවික ගති ඉව ස්වභාවයට අයිති දේවල්. ඒව න්‍යාය ධර්ම වලට අයිති දේවල්, චිත්ත ධර්ම වලට අයිති දේවල්. ඒකට මම කියා ගන්න ඕනකමක් නැහැ. ඒ නිසා අපි මේ බුදු ඥානවාසී ක්‍රමෙන් කරන්නේ පුළුවන් තරම් මනස මේ ස්වභාවික ගත වලින් පුරවනවා, ඇති හැටියෙන් පුරවනවා. එතකොට අර වංචනික ඡාට ගති වලට ඉන්න බැරුව යනවා. නමුත් මේ වෙනකොට මේ තමන්ගේ තියෙන මේ ෂටගති මායාවී ගති මේ කෙලෙස් අයින් වෙනකොට තමන්ගෙන් ඇඟෙන් කැල්ලක් කැඩලා යනවා වගේ එහෙනම් තමන්ගේ තියෙන අනන්‍යතාවය නැතිලා යනවා වගේ චිත්ත පීඩාවක් කරනවා වගේ ආත්මය හීන මන හීන තත්ත්වයටපත් වුණා වගේ ඉච්ඡා භංගයටපත් වුණා වගේ ඒකේ නාම මේ කෙලස් කපට වැඩේ සිද්ධ වෙනකොට ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ ගතිය නිසා ඒ ඒකට උදව් කරන සරුවචන් වහන්සේ සත්පුරුෂයන් වහන්සේට ඒ කෙනාව මේ දැන් මේ කෙලස් කැපෙන වැඩක ඉන්න ප්‍රතිපදාවක ඉන්නේ. නමුත් ඒ කෙනා කරන හරියක් කරන්නේ මේක කාර්යාලු කරනවා. ඉතින් ඒක නිසා නමුත් ඒ කෙනා මේ හිතලා බලලා කරනව නෙවෙයි. ඒ කෙනාට ඕනේ සුද්ධ වෙන්න. නමුත් එයා ගන්න සුද්ධ ක්‍රමයකට නෙවෙයි මේක සුද්ධ වෙන්නේ. මේක සුද්ධ වෙන්නේ පටිසෝතගාමි ක්‍රමයකට. ගඟදිගේ ඉහළට යන ක්‍රමයකට. ඉතින් ඒ නිසා මේ කටයුත්තේදී නැත්නම් මේ කමඨහන සුද්ධ වීමේදී එහෙම නැත්නම් මේ කෙලස් කැපීමේදී ඒ රත්තරන් භාණ්ඩයක් ගින්න දානවා වතුර දානවා මදිනවා ගින්න දානවා වතුර දානවා මදිනවා වගේ පුරස්පරස් දෙකක තමයි අන්ත දෙකක දවමින් තවමින් පොඟවමින් තමයි කරගෙන යන්න වෙන්නේ. ඉතින් ඒ කරගෙන යන ක්‍රියාවලිය ඒකට භාජන වෙන කෙනාටත් වැටහෙන්නේ නැහැ. දෙන උපදෙස් උනත් ඉවරුනට පස්සේ නම් වැටෙනවා. කවදාකවත් කරන්න බැරි වැඩක් තමයි මේ වෙන්නේ කියලා. නමුත් ඒක සිදු වෙනකොට තමන්ගේ රුචි අරුචිකම් වලට පොඩි කෙනෙහිල්ලක් වෙනවා. තමන්ගේ පෞෂත්ව ලක්ෂණ වලට විරුද්ධව යෑමක් වෙනවා. විරසක වීමක් වෙනවා. ඉතින් ඒක නිසා අපි මේකට ආධ්‍යාත්මික වැඩක් කියනවා. ආගමානුකූල කටයුත්තක් කියනවා. ඒ නිසා අපි ඉදිරියදා ජීවිතයේ කටයුතු වලින් මේ වැඩ පිළිවෙල වෙනස්. ඒ නිසා කාට හරි ඒක පිළිබඳව අසුවිරු ඥාන තියෙනවා නම් මේක හැම වෙලාවෙම පරිශෝතගාමී ගමනක් මේකේ තියෙන්නේ. ඒ නිසා අපේ රුචිකත්වයට අනුව මේ ශප සොයන ගමන අනුව සමාජයේ පවතිනා වූ සම්මුතිය අනුව අපේ ආරයට රුචියට මේ වැඩේ කරන්න බෑ. ඒ සඳහා භෞසුත් භාවය ඇති කරගන්න ඒ සඳහා ඒක සඳහා ඒ කටයුත්ත සඳහා සජී පැහැදී ගන්න ගතිය ඒකට යටහත් පහත් වෙන ගතිය ඒ ප්‍රතිපදාව සඳහා තමන්ගේ රුචි අරුචිකම් කැප කරලා නැවත නැවත කරන ගති වගේ ඒ කෙනාගේ යෙදවුම මේට හරි වැදගත් වෙනවා. ඉතින් එහෙම ඒ යෙදවුම තමන් විසින්ම මේක සඳහා මම යෙදෙන්න ඕන කියන එක ඒ කල්යාණ මිත්‍යාගේ ගුණයක්ම නෙවෙයි. කල්යාණ මිත්‍යා කොච්චර තඹුදුර ඥානanse කොච්චර හිතුවත් කෙනෙකුට ඒ ගුණය ඇති කරන්න බෑ. ඒ නිසා ඒක හරි අමාරුයි තේරුම් ගන්නයි සමහරෙක් විතරක් මේ ආත්ම සුද්ධිය සඳහා කටයුතු කරන්නේ. ඇයි සමහරෙක් විතරක් ශික්ෂණයකට කැමති වෙන්නේ? ඇයි සමහරෙක් විතරක් මේ තමන්ගේ හිත පෑසර කරගන්න උත්සාහ කරන්නේ? විශාල පිරිසක් එක නිකන් දුන්නත් ඇයි මේක නොකරන්න කියන එක කවදාක ප්‍රශ්න කරන්න යන්න එපා. ඒක සර්වජන් වහන්සේවත් හිතක් නැති තරම් බරපතල කාරණාවක්. ඒ නිසා අපි ඒක බත්තලියපත් කරන කට්ටිය වෙන්න පුළුවන්. අපි ඔක්කොම එක පැත්තට බුදිය ගන්න පවුලේ සහලේ නෑයෝ ඥාතියෝ යාළුවෝ වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම එහෙම කරද්දි එක්කෙනෙක් එකට යන්න ඉඩ තියෙනවා එක්කෙනෙක් එකට නොයන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ගිය කෙනාට අනික් සියල්ල මේකට ගන්න ඕන කියලා වගකීමට ගියොත් මේ යන කෙනා ගමනක් බාධායි. හොඳට ඒ නිසා මතක තියාගන්න මේ කියන්නේ මේක මේ මට විතරයි පුළුවන් අනික් කටියට බෑ කියලා සම්පූර්ණ කුල්ලෙන් බහකට කරන වැඩක් නෙවෙයි. ඒක කියන්නේ ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් කවදාකවත් අපේක්ෂා කරන්න එපා. ඒකට අපේ ලොකු සංසි වචනෙන් කියනවනම් Tamange මට්ටමින් අනුමනින් යන්න එපා. ඒක කරන්න පුළුවන් මෙන්න මෙහිමයි මේක තියෙන්නේ කියලා මේ බුදුහාමුදුරුවෝ කියපුවා මේ පොතේ තියෙනවා අසවලක් කරනවා මාත් කරනවා කියලා ප්‍රශ්නයක් නෑ. නමුත් මේකට මෙයා නැමිය යුතුයි. මෙයා මේක කළ යුතුයි කියන එක නම් <clears throat> අල්ලන්න ගිය කෙනෙකුට වහ කණ්ඩායි සිද්ධ වෙනවා. බුදුජාන මහන්සියත් ඒක කරලා නැහැ. <clears throat> ඒක කරන්න පුළුවන් නම් බුදුජානනාංශේ දේවදත්තර කරනවා. සුපබුද්ධ අජුරණ්ඩ සුපබුද්ධ රජුණා කරා. ඒ දෙන බුදුරජාණන්ට ලද්දා හිටම වෛර බැඳගෙන හිටියේ බුදුරජාණන්ගේ ඔය තියෙන කිසිම ශිල්පීය ඥානකින් ඒගොල්ලෝ කොට ගන්න බෑ. ඒගොල්ලෝ පතාගෙන ආපු ක්‍රමයට යනවා. ඉතින් ඒකෙන් පේනවා මේ මේ සුකුම විතක්ක නැත්නම් සුඛ උපක්ලේශ නැත්නම් මේ සංකීලේශ අඳුරුවන් කරනවා කියන එක ඔය සාමාන්‍ය රින්තෝ දාලා සම්ලයිට් දාලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. එහෙම කරන්න පුළුවන් නම් මේකට මෙච්චර කල් බඳගෙන භාවනා කරගෙන තිල් රැකගෙන පාරමිතා පුරාගෙන යන්න දෙයක් නැහැ. එනිසා මේකේ මේ සූක්ෂම භාවයේ තේරුම් ගන්න තේරෙනවා නම් තේරෙන්නේ කියලා යෙදී කටයුතු කරන කෙනාට විතරයි. සාමාන්‍ය මට්ටමක තේරුමක් ගන්න පුළුවන් සුතමේ ඥාන ලැබෙනකොට මේක අමාරු දෙයක් කියලා. මම හිතන්නේ එimhe තේරිලා තමයි කට්ටිය බෑ කියලා පැත්තකට ලයි. ඒගොල්ලන්ට ඕනේ මෙව වයින් කරන්න නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේ මේ ලෝකේ තියෙන ශප විඳින්න. ඒ නිසා ඔය පැත්තකට වෙලා වන භාවනා නොකරන ඇත්තෝ ඒක නොකරන්නේ නොදැන නෙවෙයි අපිට වඩා දැනුමක් ඇතුව කියලා මට නම් හිතෙනවා. ඕනේ නෑ ඒගොල්ලන්ට සුද්ධියක් ඕනේ නෑ. ඉතින් එහෙම වෙගේ අපි කොහොමද කාටවත් ඒ ඇති වෙච්ච නැති අමා මේ අවශ්‍යතාවයක් ඇති කරන්නේ. ඒක නිසා අස්චාවතර ළඟට ගෙනියන්න පුළුවන් වුණාට පොවන්න බෑ. බොනේ කස්සයාගේ වැඩේ. ඒ නිසා මේ සියුම් ධර්ම කොටස වලට යනකොට මේ ඔක්කොටම පොදුවේ බුදුහාමර මේ දේශනා කරලා තියෙන්නේ ඔක්කොමලා එකාණ්ඩට ඇවිල්ලා මෙයා අරසා කරන්න ඕනේ. මට පුළුවන් නම් ඇයි අනික් අයට බැරි කියලා අව탁සීරු කරන්න එපා. තමන්ට පුළුවන් ප්‍රමාණය අර මධ්‍යම වූ උපක්ලේශ වලට සාපේක්ෂව මේ සුකුම උපක්ලේශත් මේ වර්ණ ගැන්වෙන රෙද්දේ ලපකැලල් ඇති කරලා සම වර්ණයක් පැහැසර වර්ණයක් නැති කරනවා. ඒ වගේම දැලිකුණු තෙල්කුණු කැපුවේ නැතුව අතරම් භාණ්ඩයක් වතුර දැම්මහම ඒකේ ලප කැලල එනවා මිසක් කවදාකවත් වර්ණ ගැන්වෙන්නේ නැහැ. ඒක නිසා මේ ශුන් කියලා මේ උපක්ලේශ දැක්කේ නැහැයි කියලා මේ උපක්ලේශ Tamanට නපුර නොකර ඉන්නේ. ඒක නිසා සරුවචන් වහන්සේගේ ඉගැන්වීම හැටියට මේ උපක්ලේශ එනතම මේ සංකිලේශ එතම මේ විතක්ක නොදැන සිටින එක තමයි අවිද්‍යාව තමයි ලොකුම පාපේ. ඒක නිසා දැනගන්න ඕනේ මේක නොදැන හිටියයි කියලා මේකෙන් බේරුමක් නැහැ. මේ ලෝකේ ජනගහණයෙන් කීය දශම ස්ථාන කීයක පිරිසක්ද මේ වගේ උනන්දු වෙලා ඒ වාස් කරන කටයුතු කරන්නේ අනික්ත්වයකට යෙදලා නැහැ කියලා ඒගොල්ලන්ට වෙනම තරහකින් කරනවා නෙවෙයි ඒගොල්ලන්ට හම්බ වෙන ප්‍රධානම දේ මේ සුකුම සහගත උපක්ලේශ සුකුම සහගත විකල්ප වලින් කරදර නෙවෙයි ප්‍රධානම තියෙනදී අවිද්‍යාව බලපානවා. යම් කිසි කෙනෙක් අවිද්‍යාව දුරු කරන්න ඕන ගියාට පස්සේ තමයි යාට බරපතල කෙලස් ටික පේන්නේ. ඒක අයින් කරන තමයි මධ්‍යම කෙලස් ටික පේන්නේ. ඊට පස්සේ තමයි යාට මේ සූක්ෂම සාගත කෙලස් පේන්නේ. ඉතින් ඒ නිසා රත්තරන් පස්ක පස් ටිකක් අරගෙන ඒ රත්තරන් ඒ අමුපස් අයින් කරමින් අයින් කරමින් හොදමින් හොදමින් රත්තරන් ටික වේ කර ගන්න හදනවා වගේ පසුදෝල සූත්‍රයේ අපේ ළඟ තියෙන මේ පොදියම අරගෙන පිටකට තියෙන ගොඩාක් ගොරෝසු දේවල් අයින් කරලා ඊට පස්සේ තියෙනවත් අයින් කරලා දැන් මේ සුකුම දේවල් වලට යනකොට ඒකෙන් කෙරෙන හානිය තේරුම් ගන්න සුතමේ වශයෙන් මම නැවතත් කියනවා යම් ප්‍රමාණයක් පුළුවන් මේක ගලවගත්ත දවසේ තමයි තේරෙන පටන් අරගන්නේ මේක මේ බැඳිලා මේ තෙල් කුණු කොච්චර කරදර කරලා තියනවාද කියලා. ඒක ගලව ගන්න වෙනකන් එක්කෝ ඒක බෑ කියලා පැත්තකට දාලා නිකන් ඉන්න. එහෙම නැත්තම් හිතන ඔච්චර ආනිසංස තියෙනවා මොකද මේ ලෝකය අවව කරන්නේ නැත්තේ. ඇයි මං විතරක් කරන්නේ? ඔච්චර ආනිසංස තියෙනවා කියලා අපි নানা විදිහට හේතු කරුණු දක්වනවා. කවදා හරි ගොඩ වෙච්ච දවසක තමයි නැත්තම් මේක ගැලවීමේ ක්‍රමයට ගියාට පස්සේ තමයි බුදුහාමුදුරු කවුද කියලා තේරෙන්නේ. ධර්මය මොකක්ද කියලා තේරෙන්නේ. සංඝයා මොකක්ද කියලා තේරෙන්නේ. ඒක නිසා මේක අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන මේ කෙලස් ගලවන්නේ. මුලවයි කාට මුලවන් බැරි කාට බැහැ. මොන විදිහෙන්වත් ඒ බැරි එකනට මේක මෙහෙම කරපන් කියලා තේරුම් කරලා දෙන්න ගියොත් කියන්න එකනාගේ වෙහෙස විතරයි කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ සුකුම සාගත කෙලස් ගැන කතා කරන කෙනා ඉගෙන ගන්න කෙනා හිතන්න ඕනේ. අර ඕලාරික කෙලස් සතුක් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය වගේ දේවල් වලට යන කෙලස් නම් ලෝකයට පේනවා. රටේ නීති වගේ තියෙනවා. ඉරේ විලංගුවේ දාහට දඬුවම් කරන්න පුළුවන්. ඒ නිසා ඒක කරනකොට අපිට සිවිල් නීතියෙන් හරි අපි හරි පැත්තට දායි. නමුත් මේ නීවරණ වලට එනකොට පිටතට පේන්නේ නැහැ. හැබැයි Tamanට පේනවා. එතකොට දැනගන්න ඕනේ මේ ඕලාරික කෙලෙසය අනුන්ටත් පේනවා මටත් පේනවා ලෝකයක් අපිට ගහලා බැනලා දඩුවම් කරලා හිරේ විලංගුවේ දානවා වැරදගත්තා. ඒ නිසා ඒක යම් අරසාවක් අපිට තියෙනවා ශිෂ්ට සමාජ ජීවත් වෙනකොට. මොකද මේ මධ්‍යම සාගත කෙලෙස් දැන් මේ හිතට කාම රාගයක් ආවයි කියලා කාටවත් නීතියෙන් දඬුවම් කරන්න බෑ. ද්වේෂයක් ආවයි කියලා, නිජමතක් ආවයි කියලා, උද්දච්ච කුච්චක් ආවයි කියලා, විචිකිච්ඡාවක් ආවයි කියලා දඬුවම් කරන්න බෑ. මොකද කාටවත් පේන්නේ නැහැ. මම මේ කතා කරන්නේ රාගයේද, ද්වේෂයේද කියලා. නමුත් ඒකේ තියෙන වටිනකම තමයි මේ මධ්‍යම තාගත කෙලෙස් වල ඒ කෙලෙසයක් බව කොලාරික කෙලෙස් නැති කරපෙන්නාට වටහා ගන්න ලේසියි. ඒ සුකුම සාගත කෙලෙසේ දෙකම නැහැ. අනුන්ට තේරෙන්නේ නැහැ. Tamanටත් මේක කෙලෙසයක් වශයෙන් තේරෙන්නේ නැහැ. මේ නිසා මෙවුවා වංචනික ගති වගේක් තියෙනවා. ඉතින් එයාට මේ කෙලෙසේ තියෙන නපුර ඒ කරන හානිය තේරුම් ගන්න වෙන්නේ මේ සුකුම වුණාට මෙවුවා සූක්ෂම වුණාට ඕලාරික කෙලෙස් කරන හානියම කරනවා. මධ්‍යම කෙලෙස් කරන හානියම කරනවා. ඒ නිසා මම ඕලාරික කෙලෙස අයින් කරපු මම නැත්නම් යම් ප්‍රමාණයකට తాවකාලිකව හරි වෙන් කරගත්ත මම මධ්‍යම ප්‍රමාණයක පක්ලේ සයින් කරගත්ත මම වත් අඩුගාන මේ සුකුම සාගත කෙලෙස් පිළිබඳව කටකිරුවේ නැත්තම් කවුරු මට මේක කරලා දෙයි බුදුජානනාසර කොච්චර මහා කර්මාවතුමත් කරන්න බෑ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ කෙලෙස් යොමුණයි කියලා ඒකේ හානිය නොබෙන්නයි කියලා වසංගකන ජීවත් වෙන්න පුළුවන් උනායි කියලා කෙලෙස් වල කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. ඒක නිසා මේ එදා ඊ අපි පංචදෝවන සූත්‍රය සාධක සූත්‍රයක් වශයෙන් ගත්තා. ඉතින් මේ කෙලෙස් ගැන කතා කරනකොට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරන අනුමාන සූත්‍රයේ මේ කෙලෙස් වලින් වෙන හානිය. උන්වහන්සේ සඳහන් කරනවා හැදෙන්න කැමති කෙනෙක් තව කෙනෙක් කාවට ගිහිල්ලා සත්පුරුෂයෙක් කාට ගිහිල්ලා බෞද්ධ භාවය ඇති කෙනෙක් කාට ගිහිල්ලා අනේ මෙහෙම මයි ළඟට පාඩුකම් තියෙනවා. ඒ නිසා මට දැක්කොත් ඇහුවොත් සැකකලොත් මගේ අඩුපාඩුක මට කියලා දෙන්නේ කියලා පැවරුමක් කරන්න ඉඩ තියෙනවා. ඇදෙන්න ඕන නිසා දක්ෂයෙක් කාට ගුණෝචෙක් කාට සිලෝචෙක් කාට කියලා පවරන්න ඉඩ තියෙනවා. ඒ පැවරුවට පස්සේ අර ගුණවතා සිල්වතා පවරපු නොක් නොපවරපු කෙනෙකුට වැඩිය ආරෝපේ කරනට සලකනවා. එසේ නමුත් ඒ මිනිස්යා තුළ මේ කෙලස් තියෙනවා නම් මේ උපක්ලේශ සුකුම සාගතෝ අධ්‍යම හෝ දේවල් ඒ කෙනා මේ කෙලස් නිසා අච්චර පවර්ලා තිබ්බත් Tamanට වැඩිම තිබුණා දෙකාට පවර්ලා තිබ්බත් එහා ඒකට උපදෙස් දෙනකොට ඒ උපදෙස් නාහන මට්ටමට දුර්වච මට්ටමට කීවානාහන මට්ටමටපත් කරනවා. තමන්මයි ගිහිල්ලා පවරන්නේ කාට හරි. අනේ මට මේ මගේ වැරද්දක් තියෙනවා නම් දැක්කා නම් අහුවා නම් සැක හිතුණා නම් කියන්න කියලා. නමුත් මේ ඇතුළත මේ කෙලෙස් වල කරන මේ මගඩිය නිසා අරකෙන උපදේශය දෙනකොට මියා නාහන සුළු ජීවානාහන සුළු ගතියකට එනවා. එතකොට අර සත්පුරුෂයා මෙයා උපදේශ නොදිය යුත්තේක් බවට සලකනවා කියන්නේ. එයාට දෙන උපදේශය නොදෙන්න තීන්දුව කරනවා මෙයාගේ මේ දුර්වච ගතිය නිසා. ඒ දුර්වච ගතිය එන්නේ කොහමද? මේ ඇතුලේ තියෙන සූක්ෂම සාගත කෙලස් නිසා. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා අපි බුදුහාමුදුරුවෝ පැවිදි වෙලා බුදුහාමුදුරන් කියලා කිව්වොත් අවසරයි. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් වශයෙන් දිවිහිමියෙන් මහානකම් කරන්න කැමතියි කියලා. ඊග ලොකු දෙයක් අපේ ඇත්තේ බුදුහාමුදුරුවෝ පැත්තට කරන්න පුළුවන් ලොකු දෙයක්. නමුත් අපි අතුල තියෙන කෙලස් ටික කොහොමද වංච කරන්නේ? අර බුදුහාමුදුරේ උපදේශය ඔලමුණ වෙනවා දුර්වච වෙනවා. දුර්වච උනාට පස්සේ සර්වචන් වහන්සේ ඒකේ නා උපදේශ නොදී යුත්තේ බවට සැලකුවොත් ඒ තමයි ශාසනය අපිට දෙන විශාලම අනතුරුදායක තත්ත්වය. මුද්‍රණයසේකට කියන්නේ බ්‍රහ්ම දණ්ඩය කියන. එයා උපදේශ නොදී යුත්තේ බවට ලයිස්තු කතා කරනවා. ඉතින් මුද්‍රණයසේ වැඩ ඉන කාලේ ඡන්න කියන ස්වාමීන් වහන්සේට ඒක සිද්ධ වෙලා තියෙනවා. උපදේශ නොදින්නේ නොදී යුත්තේ විදිහට එයාලා ඉෂ්ටිගත කරාට පස්සේ ඒක මරණ දන්න වෙන්නේ තමයි. සාසනජිත මරණ දන්න දෙ තමයි. නිසා කොච්චර කල්යාණ මිත්‍ර අපේ සමාජයේ හිටියත් අපි සමහර කල්යාණ මිත්‍රෝ දැක්කත් දීකල පැවරුවත් අපිට කල්යාණ මිත්‍යාගේ ලැබෙන උපදේශ ටික බාධාකින් තොරව ඉන්න නම් අපි අපේ කෙලෙස් පිළිබඳව දැනගෙන ඒ දෙන උපදේශය දෙනකොට ඒ සූච භාවය ඇති කර ගන්නවා කියන එක අර රෙද්ද Taman ළඟ තියෙන ඒ වාජනේ තියෙන තින්ත වර්ණ උකහා ගන්නවා වගේ. ඒ උකහා ගන්න නැත්නම් හැමතැනම තෙල් කුණු ගෑවිලා තියෙනවා. ඒ නිසා මේ අපි ළඟ තියෙන කෙලෙස් අපිට හම් වෙන කල්යාණ මිත්‍යාගෙන් අපිට ලැබෙන උපදේශය නොලැබෙන්න දුර්වච කරන ගතියක් තියෙනවා. ඒ දොරචකන ගැටි නැති වෙන්න අපි සෝච වීම සඳහා අපි සාමාන්‍ය වචන දෙයක් කියන සෝච කී කර ගෝලයක් කියලා. ඊම සඳහා නිතරම Taman තුළ තියෙන මේ කෙලෙස් පිළිබඳ අවදීන් ගත කරන අතර මේ ගුණවතාගේ සිල්වතාගේ ඒ සෝච වීමේ සෝච කරන ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඒකකොට ඉගෙන ගන්නකොට මේ කෙලෙස් වලට ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ අර නියතමානී ගතිය නිසා, සුවච ගතිය නිසා, මෘදු ගතිය නිසා කෙලෙස් වලට ඉන්න බැරි වෙනවා. නමුත් ඒක නෝන්ජල්කමක් විදියටයි ලෝකයා සලකන්නේ. ලෝකයා සලකන්නේ මේ කොන්දක් නැහැ කවුරු හරි කියන දෙයක් විවේචනාත්මකව බාර ගන්න දන්නේ නෝන්ජල්කමක්. ඒ නිසා ඉතිනේ සුවච ගතිය එනතම් ඒ ಗುಣධර්ම උකහා ගන්න ගතිය අද තියෙන අධ්‍යාපනයේ ඇත්තෙම නැහැ. අද තියෙන අධ්‍යාපනයේ බයලජ්ජා දෙකම නැහැ. ඒ මොකද අද තියෙන අධ්‍යාපනයේ ගිහිල්ලා තියෙන්නේ මේ යාන්ත්‍රිකකරණය, තාක්ෂණය සහ විද්‍යාවට හුරු වෙනවා. දුවට මතක තියාගන්නේ විද්‍යාවට බයලජ්ජා දෙක කොහොමඩක්වත් කිට්ටු කරන්න බෑ. විද්‍යාව කියන්නේ ওই නවීන විද්‍යාව කියන්නේ සම්පූර්ණ ලෝක ධර්මවල බයලජ්ජා දෙක අයින් කරලා භෞතික පැත්ත විතරක් අරගත්ත දේ. ඉතින් අපේ පරණ තිබුණෝ පිළිවෙන් අධ්‍යාපන ක්‍රමයේ වෙනුවට අද මේ බටහිරින් ඇවිල්ලා තියෙන අධ්‍යාපන ක්‍රමයේ ගුරුවරට වඳින්න ඕනේ. ගුරුවරට දරදී අදින්න ඕනේ. නැත්නම් ගුරුවරට <clears throat> ප්‍රස්ථාන කරන්න ඕනේ වහ හම්බුඩේම අයින් කරලා. ගුරුවරට ආණ්ඩුවෙන් ගෙවනවා. උඹට බුගන්න උගන්න බෑ නැත්නම් උගන්න බෑ. ඒකයි අද උගන්න ගන්න අයට ඇති කළ තියෙන ඇති වෙලා තියෙන தත්ත්වය නිසා ඒගොල්ලන්ගේ තියෙන සුවච ගතිය නැතිකම ගුරුවරු හොඳට ඕමලා. තාම්පාසල් ගුරුවරුත් දන්නවා, මොන්ටිසෝරි ගුරුවරුත් දන්නවා, විශ්වවිද්‍යාල ගුරුවරුත් දන්නවා, කොයි අධ්‍යාපන ශාස්ත්‍රයේ හිටියක් දන්නවා. ඒ දරුවන්ගේ සෝච ගතිය නැහැ. ඒක නිසා ඒ දරුවෝ සමහර විටක ගුරුවරු බලාපොරොත්තුට ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට ශාස්ත්‍රයේ පිහිටන්නේ නැහැ. එයාගේ සුභ සිද්ධිය දන්නේ නැහැ. එයා ඒක පාවිච්චි කරන්නෙම කාමේ වඩා. ප්ලෙෂර් ප්‍රින්සිපල් එකට. කවදාකවත් මේ පරිසරය අරසකරන්න ඕනේ. බයලජ්‍ය තියෙන්න ඕනේ. ගුණ ධර්ම රකින්න ඕනේ කියන එක නේ අපි සල්ලි දීලා අරගෙන තියෙන අධ්‍යාපනයේ මට තියෙන කීයක් කරලා දීලා හම්බ කරගන්න එකයි කියන අදහස නිසා අද මේ සමාජයේ තියෙන මේ සෝච ගති නෝන්ජල්කමක් වෙලා තියෙනවා. ඔක්කොම සල්ලි වලට හොමාරු කරන ලෝන් තත්යකට අරගෙන තියෙනවා. ඒ නිසා විද්‍යාදදාති විනයන් කියලා අපේ පරණ තිබුණා ඒ සංස්කෘත ශ්ලෝකයක යම් කිසි කෙනෙක් විදුහුරු වෙනකොට ඉගෙන ගන්න ඉගෙන ගන්නකොට එයා විනය දක්ව වෙනවා මේ කරලකට කිරි වදිනකොට කිරි වදිනකොට මේ කරල බිමට නැමෙනවා උණ ගහ කොටට යන්න යන්න යන්න දැල්ල පල්ලෙහාට නැමෙනවා මේක තමයි ඔය බුදුහමෝ පෙන්වන විද්‍යාවේ ස්වභාවය අද තියෙන මේ නවීන විද්‍යාව උතුම ඔලොමලයි. හරියට ගොල් වී කරලා පාන. කදාකත් නැමෙන්න කැමති නෑ. කෙලින් උඩට තියන ඒගොල්ලෝ හිතනවා ඒක ලොකු දක්ෂකමක් කියලා. ඉතින් ඒ ගතියක ඉඳලා කිරිවැදිච්ච ගොයමක කිරිවැදිච්ච වී කරලක් වගේ ධර්මයට නැමෙන බුදුන්ට නැමෙන සංඝයාට නැමෙන සීලයට නැමෙන ඒ සෝචකී කරු භාවයේ කියන එක අද පොදුවේ ජන විඥාණයට දෙන්න පුළුවන් කියලා හිතනවනම් මම හිතනවා ඒක තද බල සමාජයේ වර්ධලා තේරුම් ගැනීම. හැබැයි ඒ තරම්ම මේක අමාරු වුණාට මේ සූක්ෂම උපක්‍රේෂ කියන එකත් අමාරු දෙයක් තමයි. ඒ වගේම ගුණයට නැමෙන ගතියත් අමාරු තමයි. මොකද මට කරතයි. එච්චරයි මෙතන තියෙන එකම දේ ඕනම කෙනෙකුට පුද්ගලිකව තීන්දුව කරන්න පුළුවන්. ඉතින් මේ මේ ගැන්වීම හරහා ඥානෙ ලැබීම හරහා කෙනෙක් සූචිකී කර වෙන භාවයටපත් වෙන බව අවුරුදු 1000කට විතර ඉස්සල්ලා වටහිර ක්‍රමයේ දත්තිරු ඇක්වයිනාස් කියන ඒ සාන්තුවරය කතෝලික සභාවට ඒත්තු ගන්නවා අපිට මොනසර් කියලා ෆ්‍රී විල් එකක් තියෙනවා නැත්නම් විල් පවර් කියලා එකක් තියෙනවා නැත්නම් තීන්දුව සීලේ ශක්තියක් තියෙන එක සියල්ලම දෙවියන් වහන්සේ අතේ නෙවෙයි. ඒ නිසා අපි මේ තියෙන මනසට පුළුවන් කරන තියෙන මේ තමන්ට ස්වායක්ත භාවය නැත්නම් තීන්දුව කිරීමේ හැකියාව මතින් අධ්‍යාපනය දුන්නොත් හැම කෙනෙක්ම ශිෂ්ට වෙයි, හැදෙයි. එහෙම නැත්නම් කීකරු වේසෝච වෙයි කියන කතාව ඒත්තු ගන්නව නිසා අද බටහිර ලෝකයේ අධ්‍යාපනයේ පියා විදිහට සලකන්නේ අක්වඤ්ඤාස්පිය තුනට තමයි. නමුත් මේ අවුරුදු 200කින් සම්පූර්ණම ඒ ක්‍රියාවලිය එහෙම නැත්නම් ඒ ගත්ත තීන්දුව සම්පූර්ණ බොරුවක් බව. සම්පූර්ණ පිටපොට ගිය බව අධ්‍යාපනඥයෝ දන්නවා. ඒ වුණත් අද අධ්‍යාපනයේ වෙළඳ ශාලාවක් නිසා අධ්‍යාපන කඩ නිසා මේක ගියාට ඔය ඉස්සර තිබුණ විද්‍යාදාත විනයක් කියන එක හෝ එනතන් කෙනෙකුට Tamanට සුවය නිර්ණය කිරීමේ හැකියාවක් තියෙනවා ඒක අධ්‍යාපනයෙන් ගන්න පුළුවන් කියලා දුන්නට ඒ ස්වයං නිර්ණය කිරීමේ හැකියාව සමාජයට විරුද්ධවමයි යදා. Tamange හිත ස්වභාවයට විරුද්ධවමයි යදා. මේක ඉස්සල්ලාම මේ බටහිර ලෝකේ ආතෂෝෆනාව පෙන්ලා දුන්නා. මේ මිනිස්යාගේ සංකල්ප හොඳට තිතාකල් එයාගේ ස්වයං තීරණය පිහින් යන ගන්න තමයි යොදවන්නේ. සමාජික විනාශ කරන්නමයි යොදවන්නේ කියලා. ඉතින් ඒක බටහිර චින්තනයේට නැත්නම් දර්ශනයේට නාස්තිකවාදයක් වුණා මේ මිනිස්යාට තියෙන හැකියාව මිනිස්යාට තියෙන ස්වයං නිර්ණ ශක්තිය මිනිස්යා Tamanට විරුද්ධව යොදා ගන්නවා ඉතින් සමාජයට විරුද්ධව යොදනවා කියන එක බටහිර ඉස්ලාම් කිව්වේ ඒ අක්වයිනාශිතුමාට පස්සේ සිද්ධිය දැකලා අතශෝපණාව ඒ කිව්වේ මොකක්වත් නෙවෙයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක ඉංග්‍රීසි පරිවර්තන. අපිට විනිශ්චය කිරීමේ හැකියාව, තීන්දුව කිරීමේ හැකියාව, සංස්කරණය කිරීමේ හැකියාවක් තියෙනවනම් අනිවාර්යයෙන් මේක අපි යොදවන්නේ දුක්ති නිසායි. සබ්බේ සංඛාරා අනිච්ච. අපි ගන්න හැම විනිශ්චයක්ම නිත්‍ය සුඛ සුඛ සැප නෙවෙයි දෙන්නේ අපිට අනිත්‍යතාවය. ඉතින් ඒක නිසා මිනිස්යාට මේ ස්වයන් නිර්ණය කිරීමේ හැකියාව තීම වඳුරෙක් අතර දැලි පිය දෙන්නා. ඒ මොකද සංකල්ප වැරදි. මනුෂයාගේ සංකල්ප වැරදි. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා දිශෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණ මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරේ හොරේකට යම් ආකාරයක දඬුවමක් දෙයිද හතුරෙක් හතුරෙකුට යම් ආකාරයක දඬුවමක් දෙයිද මහනි වරදවා පටවාගත්ත හිත එහෙම නැත්නම් මිච්ඡා විකාරිය සංකල්පවලට ගිය කෙනා ඊටත් වැඩිය Tamanට කරදර කරගන්න. අපි හිතන්නේ අපිට කරදර කරන්නේ අනුන් කියලා. මේ සබහා ධර්මයේ කරදර කරනවා, ආණ්ඩුව කරදර කරනවා, අහස කරදර කරනවා, වල්සත්තු කරදර කරනවා කියලා. නෑ. මුද්‍රණය පැහැදිලිව පෙන්නන්නේ ඒ Taman වර්ධවලා ගත්ත මේ සංකල්ප, මිච්ඡා සංකල්ප ඊට වැඩිය හතුරෙක් නෑ. ඉතින් අපි දැන් කරන්න හදන්නේ මිච්ඡා සංකල්ප වැත්තක අයින් කරන්න තියන වෙනුවට ඒ පාඩුවම කරන්න භෞතික ලෝකේ අර සාධකයේ මේ ජන්තවරයා කිට්ටු කර ගන්න හදන අධ්‍යාපන ක්‍රමයක් තියේදී කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ ඔහුගේ ප්‍රධානම ගැටේ ලිහෙන්න නම් මේ තමන්ගේ උපක්‍රේෂ ගැන බලන්න ඕන තමන්ගේ සංකීර්ණස ගැන බලන්න ඕන තමන්ගේ විතක්ක ගැන බලන්න ඕන කියලා ඒ යල්පැන ගිය අදහසක් වෙලා තියෙනවා මං හිතන්නේ මේ අවුරුදු 2005 ගියාට පස්සේ මේ සාසනය ඇති වෙච්ච එකක් විතරක් නෙවෙයි ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙත් ප්‍රාග් බෞද්ධ ඉන්දියාවේ තිබිලා තියෙන කරුණ. නමුත් බුදුරජාණන් වහන්සේ මේක කවුරු මොන જાතියෙන් කිව්වත් ජනමතේ මොන જાතියෙන් කිව්වත් බුදුරජාණන් වහන්සේ මේක දන්න කියන ඥාණිය ඇතියත් අන්න මතක් කරලා දුන්නා. ওই ලෝකයා කොහොම જાති කිව්වත් Tamange මනෝවිතක්ක සකස් කරගන්න එකෙන් විතරයි යාදෙන ප්‍රතිඵලයක් වෙන්නේ. ඒ මනෝ විතක්ක සකස් කර ගැනීම සඳහා නැත්නම් මනෝ සංකල්ප සකස් කිරීම සඳහා එහෙම නැත්නම් මේ උපක්ලේශ සකස් කිරීම සඳහා තමයි සංකලේශ සඳහා කියලා සකස් කිරීම සඳහා පළවෙනිම දේ තමයි ඒක තමන්ගේ ක්‍රියාත්මක වෙලාවේ අඳුනගන්න. ඉතින් අපි ශිෂ්ට සමාජය කියන්නේ අපි ක්‍රියාත්මක වෙලා ඒක හංගන්න හදන්නේ. ඒ නිසා අපිට හිතට යම් කිසි ඒ සිං උපක්ලේශයක් ආපු ගමන් අපි අහන්නේ ඉක්මනටම දුරුවන් කරන්න බෑ. මතක තියාගන්න මේ උපක්ලේශවල ගොඩක් ද්වේෂය. ද්වේෂයට ද්වේෂ කෙරුවොත් හැත් බැඳෙනවා. එයාගේ පෙනේ කපනකොට පෙන හතක් එනවා. ඒ නිසා අපිට පුළුවන් මේ වංචනික ස්වරූපෙන්, ඡාට ස්වරූපෙන්, මායාකාරී ස්වරූපෙන් මේ භාවනා කරගෙන යනකොට පරියන්කේ සක්මන නැත්තම් අපි සතිය පවත්වනකොට මේ කෙලෙස් මතුවෙනවා. ඒවා න්‍යාය ධර්මයට මතුවෙනවා. මචට අඳුන ගන්න පුළුවන් වුණොත් මෙන්න මෙහා තමයි මේ බුදු දානංශය මෙන්න මේ නමෙන් අඳුරලා දීලා තිබුණේ. ඒක නිසා එයාට ඒ හැඳිනීම කෙලෙසේ කෙලෙසේ වශයෙන් හඳුනා ගැනීම බුදු දානංශය පිටලා දීලා තියෙන්නේ ලෙඩකට බේත දෙන්න ඉස්සෙල්ලා ලෙඩේ හඳුනා ගන්නවා. ඒක අද වර්තමානයේ කියන සමාජ තත්ත්වය බැලුවොත් අපි දන්නවා සාමාන්‍ය MBBS උපාධියක් සහිත නැත්නම් වෛද්‍ය සාධකයක් සහිත වෛද්‍යවරුන්ට වැඩිය අපි ලොකුවට සලකනවා විශේෂඥ වෛද්‍ය. විශේෂඥ වෛද්‍යන්ට දක්ෂකම තමයි රෝග නිర్ణය. විශේෂඥ වෛද්‍යර සාමාන්‍ය ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්න ඕනේ නැහැ. එයාට ඕන කරලා තියෙන්නේ මේක දැකලා රෝග නිర్ణය. ඒසයි ආ වෛද්‍යවරුන්ට එහයින් ඉන්නේ අර. නමුත් උපක්ලේශ ගැන බලනකොට අපි ඒව වළක්වන්න හදනවා නම් එහෙම නැත්නම් මේ උපක්ලේශය එනකොට කරප්පන් හැදෙනවා නම් අපිට ඇලර්ජික් වෙනවා නම් මේ උපක්ලේශ වලට ඒක තමයි පොහොර වෙන්නේ. ආහාරය වෙන්නේ ඒක. නිසා ද්වේෂයට ද්වේෂ කරනවා කියලා කියන්නේ ආහාරයක් දීලා. භාවනා කරලා අපි කරන්නේ අර ඕලාරික කෙලෙස් සීලේ මාර්ගයේ. කාය වචන දෙක ඉක්මීමෙන් පුළුවන් ප්‍රමාණයෙන් තඩමාරු කරගන්න. ඊට පස්සේ යම් යම් වෙලාවල් වල හිත අරමුණකට මුණට මුණ දාලා ඉන්න එකෙන් නීවරණයන්ගෙන් තොරව එහෙම නැත්නම් අරමුණට මුණට දාලා මුණ දාලා සතියෙන් පවත්වාගෙන යනකොට ගොරෝසු කෙලෙස් සහ ස්වයං කෙලෙස් පොඩි తాවකාලිකව දුර්විමක් වෙනවා. මේක දිගටම කරගෙන යන්න පුළුවන් නම් මේ ඇති කරගත්ත මේ නීවරණ නැති తত্ত্বය දිගට කරගෙන යන්න පුළුවන් නම් එතනදී විතරක් අර සූක්ෂම කෙලෙස් වලට එන්න ඉඩ එනවා. එතකොට මේ යෝගාවචරය අර ගොරෝසු කෙලෙස් මධ්‍යම කෙලෙස් වලටත් වඩා චීන කන්නාඩියක් දාලා වගේ, ලෙන්ස් එකක් දාලා වගේ, මයික්‍රොස්කෝප් එකක් දාලා වගේ හුදුට බලා ගන්න ඕනේ. මේ සියුම් කෙලෙස් එන්නේ සියුම් කෙලෙස් වැටහෙන්නේ විනිවිද දකින්න පුළුවන් උනේ මම ඕලාරික කෙලස් පිළිබඳ දක්ෂ වෙච්ච නිසායි. මන්තිම කෙලස් කියන දක්ෂ වෙච්ච නිසායි. අනික් වෙලාවට මේක ආවනම් රුපියල් සල්ලු කාල් ගැවුවා වගේ මේක තේරෙන්නේ නැහැ. අපි ළඟ තියෙන ගොරෝසු කෙලස්නේ. දැන් අරව අයින් වෙනකොට අර සියුම් සියුම් කෙලස් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. දුර නැති පාට වලට කණය පඬිද වෙන්න හදනවා වගේ මේ පුංචි කෙලස් එන්න පටන් ගන්නවා. අන්නේ පුංචි කෙලස් හඳුනා ගන්නවා කියන එක ඕලාරික කේස් හඳුනා ගන්නවා විතර ලේසි නෑ. ඕලාරික කියන්නේ නම් කවුරට ඇවිල්ලා ටොක්කක් අහයි. වේවැලෙන් තලාවි. පොල් උසාවියට ගෙන යාවි. මෙව නෑ. මේකට සම්පූර්ණ ඒ සුවචකති අවශ්‍යයි. සුවච කියන්නේ මේ කෙලෙස් වලට පාවඩ එල්ල පිළිගන්න හදනව නෙවෙයි. ඒ කෙලෙස් මතුවෙන්නේ යම් හේතුඵල ධර්මයක් අනුව. මම මේ වෙලාවේ මතුවෙන කෙලෙස්ය නිසා මේක වසන් ගන්න ගිහිල්ලා මම සුද්ධවන්තයෙක් කියලා පෙන්වන්න හදලා අලුතෙන් කෙලෙස් ඇති කරන්න යන්න එපා. මේ මතුවෙච්ච කෙලෙසය තන් විදිත්වා මෙන්න මට ඊර්ෂ්‍යාව මතුවලා තියෙනවා කියලා. ඒ ඊර්ෂ්‍යාව හඳුනාගෙන අනේ මේක චිතේ උපක්ලේශයක්. මට මේක අයින් කරගන්න පුළුවන්. මට මේ ඇති වෙලා තියෙන ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. ඒක හොඳට යාට තේරුම් ගන්න ඕනේ කාමච්ඡන්ද නෙවෙයි. මේ කාමච්ඡන්ද මෙහෙවණල්ලක් තමයි. ද්වේෂයේ හේවණල්ලක් තමයි. තීන මිද්ද උද්දච්ච චොයිචිකිච්ඡාවට වැඩිය බොහොම සියුම් දෙයක්. ඊර්ෂ්‍යාව මට මේවත් වෙලා තියෙන ඊර්ෂ්‍යාව අනුන්ගේ සපත්තට කැමති නැහැ. අනුන්ගේ කැපත රුස්සන්නේ. ඒ නිසා අසහනයකටපත් වෙනවා. ඒ අසහනයටපත් වෙච්ච එකම අරමුණු කරන්න පුළුවන් නම් මේ මතුවලා තියෙන්නේ මේ අර ගෝලාරික කෙලේශයක් නිසා හෝ මධ්‍යම කෙලේශයක් නිසා නෙවෙයි. මේ සූක්ෂම කෙලේශයක් නිසා මේ ඊර්ෂ්‍යාව නිසා කියලා අන්න ඒක ඒ දැකපු ඊර්ෂ්‍යාව සහිත වෙනකොට ඊර්ෂ්‍යාවෙන් කෙලසිලා කියනකොට ඊර්ෂ්‍යාවෙන් ආකීර්ණ වෙලා තියෙනකොට මට කොහොමද මූල කර්මස්ථානේ පේන්නේ ඊර්ෂ්‍යාව නැතිකොට කොහොමද පේන්නේ කියලා මේ ඊර්ෂ්‍යාව පවතින ඊර්ෂ්‍යාව විනිවිදලා ඊර්ෂ්‍යාව හරහා සතියෙම මූල කර්මස්ථානයේ පවත්තන්න පුළුවන් නම් එයාට මේ ඊර්ෂ්‍යාවේ මුලැමැදාක දැක ගන්න තියෙන අවස්ථාව වැඩි. ඒක එනකොටම මම අරලි වෙරලා මං ඊර්ෂ්‍යාව හොඳ නෑ ඒක අයින් කරන්න ඕනේ කියලා කලබල කරන්න ගියොත් අපිට ඊර්ෂ්‍යාව මතුවේ නැහැටි ඒක ඇවිල්ලි වෙලා අපේ මූල කර්මස්ථානේ මෝහා කරන හැටි සතිය ඒක දිගට පවත්තන්න දෙන එක සතිය නෑ කියලා පටලවනවා එහෙම නැත්නම් සමාධිය නෑ කියලා පටලවනවා අරමුණ නැහැ කියලා පටලවන්නේ මොනවත් නැතුව තියෙනවනම් අරමුණ කිවිච්චාවයි සතිය තියෙන්නේ කිවිච්චාවයි නැත්නම් නැති වෙච්චාවයි සමාධිය තියෙන්නේ කිවිච්චාවයි නැත්නම් නැති වෙච්චාවයි මේ ඇවිල්ලා තියෙන්නේ අසවලා මේ ඊර්ෂ්‍යාව ඇවිල්ලා තියෙන්නේ බෝ නටන්න පුළුවන් හරි නටකංගු කිව්වට පස්සේ මේ ඊර්ෂ්‍යාවේ තියෙනවා නැත්නම් මේ සියුම් කෙලස් වල තියෙනවා පොරොසු වගේ තියෙනවා ඒක ඇවිල්ලා නටලා එයා විසින්ම නැති වෙලා යනවා පරෝපදේශ රහිතව ඊර්ෂ්‍යාවේ ගතියක් තියෙනවා අනිකුත් කෙලෙස් වගේට ඇති වී උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තස් අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියලා උපේක්ෂාව මේ ඊර්ෂ්‍යාව කියන්නේ සංස්කාරයක් නන. ඒකට එයාටම ස්වාධීන ඇතිවීමක් තියෙනවා. ස්වාධීන නැතිවීමක් තියෙනවා මම කර මම අයින් කරන්න ඕනේ නැහැ. මම අයින් කෙරුවොත් මම අයින් කරන්නේ ඊර්ෂ්‍යාව නෙවෙයි. වෙන මොකද්ද? ඒකල ඊර්ෂ්‍යාව ඉන්න තිකේ එමේ හිත කලබනවා. අරමුණ අරමුණ මෝහ කරනවා. සතිය නෑ කියලා වෙන්නන්න හදනවා. සමාධිය නෑ කියලා වෙන්නන්න හදනවා. ඉතින් අසත්පුරුෂයා එහෙම නැත්නම් අසත් ධර්මය ඇසුරු කරන එකන අයියෝ ඊර්ෂ්‍යාව මට ආවයි කියලා ඉෂාත බඳගෙන අඬන්න හැදුවට ඒ කරන ක්‍රියාව ඊර්ෂ්‍යාවට පොහොරක් වෙනවා. බුදුජානනාංශගේ ක්‍රමේ තමයි අච්චර ඕලාරික කෙලෙස් අපේ සඳුරගත්ත කෙනා මධ්‍යම කෙලෙස් සඳුරගත්ත එක්කනා මේ ඊර්ෂ්‍යාව ආපුවාම ඒකට නටන්න ඉඩ දෙනවා. ඒකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා. ඒ නටන අල්ලපනල්ල ඇස්සේ තමයි පුළුවන් තරම් බලනවා අර මූල කර්මස්ථානයේ අරසාව තියාගන්න. මේ මූල කර්මස්ථාන මොන විදිහේ හානියක්ද මෙයා කරන්න කියලා. ඒක නිසා යම් වෙලාවක Tamanට කොච්චර ඊර්ෂ්‍යාවකින් හිත ආතුරු වෙලා තිබුණත් ඒ අතරේ මූල කර්මස්ථානයේ දැක ගැනීමේ හැකියාව තියෙනවා නම් ඒ යෝගාචරය ආරසයි. ඒකට ධර්ම ආරක්ෂාව කියලා කියනවා. ඒ නිසා මේ කෙලස් දඟලද්දී අපිට මූල කර්මන්තට යන්න පුළුවන් ගතිය, සතිය පිටවන්න පුළුවන් ගතිය, ඒ ඔය ඔක්කොම තියෙදී. කාතර යෝගාවචර දැනගත්තොත් මේ සමාධියවත් කැඩෙන්නේ නැහැ. මේක පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් බැලුවොත් කියලා මේ ඊර්ෂ්‍යාව දිහා ඊර්ෂ්‍යා නටන්න ඇරලා මේ ධර්ම හොඳ ධර්ම දිහා බලන්න හිටියොත් ඒ ඊර්ෂ්‍යාව මෙහෙමයි එන්නේ මෙහෙමයි නටුන් නටන්නේ රංගනේ රංගපාන්නේ යාගේ භූමිකාරම ඊට පස්සේ මෙයා යන්නේ මෙහෙමයි කියලා දැකගත්තොත් බුදුරජාණන් වහන්සේ ඒකෙන් ඇති කරනවා ආප්තෝපදේශයක් මොනම කෙලෙසකටත් වැඩිය සත්‍ය බලවත්. ඔය මොනම කෙලෙසිය තියෙද්දී සත්‍ය තියෙන්න පුළුවන්. අපිට නැත්තම් එහෙම කියන්න පුළුවන්. ඊර්ෂ්‍යාවට බෑ මගේ හිත 100%ක්ම අතුරු කරා. මට දැන් ඊර්ෂ්‍යාව තියෙනවා කියලා දැන ගැනීමට ඉඩක් සතිය පවත්තන්ට ඉඩක් ඊර්ෂ්‍යාව කොච්චර තිබ්බත් තියෙනවා. ඒ නිසා අපිට මූල පිළිගැනීමක් පිළිගන්න වෙනවා. ඊර්ෂ්‍යාව විතර නෙමෙයි මෙතෙක් සඳහන් කරපු හැම කෙලෙසකටම සතිය නැති කරන්න හැකියාවක් ඒකට නැහැ. යෝගාවචරය හිතුව සතිය නැතුණයි කියලා ඉතින් කරන්න දෙයක් නැහැ. යෝගාවචරය තියෙන්නේ කොච්චර මට කලින් කියාපු විදිහට කාමච්ඡන්දිය ආවත්, ව්‍යාපාදිය ආවත්, මොනව ආවත් මේ කාමච්ඡන්දිය කියලා මේක අඳුනගත්තේ මම මේක ද්වේෂය නෙමෙයි මේ කාමච්ඡන්දිය කියලා අඳුනගත්තේ සතිය තියෙන නිසා ඒ නිසා සතිය 100ක් නැති වෙලා නැහැ. අදහන්න පුළුවන් නම් අර ඉතුරුලා තියෙන සති මාත්‍රාව මෙච්චර හිතේ කාමච්ඡන්දේ තිබ්බත් දුජානසේ සඳහන් කරනවා මුලමැද අග තුනේ සතිය පවතිනවා කාමච්ඡන්දේ දුරු වුණාට පස්සේ ආයෙ සතිය රජ වෙනවා. ඒ වගේම තමයි ඊර්ෂියාවත් ඉස්සා කියලා මේක ප්‍රධාන කරලා තියෙන පාඩියේ. ඒකට එන්න ඉස්සරලා අපි දන්නවනම් අපි හිතේ සතියක කියලා. දැන් ඊටියට ඇවිල්ලා නටලා ගියාට පස්සේ ආයෙත් අපිට සතිය පිහිටව ගන්න පුළුවන් නම් ඒ කිනාට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ ඊර්ෂියාව කියලා කියන්නේ අනු සාධාරණව අසාධාරණව ලබාගත් අවු සැපයක් නුරුස්නා ගතිය. ඒ වගේ අනුන්ට ඊර්ෂ්‍යා කරනවා කියලා සාමාන්‍යයෙන් කරන ගතිය. ඉතින් ඒක නිසා ඒකේ හේව නැලි හැම වෙලාවෙම අපේ හිතේ වැඩ කරනවා. එහෙම නැත්තම් මේ ළමේ තොටේ ගෙවල් තොරවල ජීවත් වෙන ජීවිතය ඊර්ෂ්‍යාව අත්‍යවශ්‍ය අංගය ජීවත් වෙන්නේ. නැත්තම් කරන්න බෑ. අනුන්ගේ ඊර්ෂ්‍යා අනුන්ට තියෙන ඊර්ෂ්‍යාව නිසා තමයි තමන්ගේ භවෝග සම්පatti වැඩි කරගන්න අපි සමාජ කරලා කටයුතු කරන්නේ. ඒ වගේ මසුරුකම මේ තමන්ගේ සතු වස්තුව අනුහා සම වෙනවා දකින්න, බෙදෙනවා දකින්න, පොදු වෙනවා දකින්න කැමති නැහැ. ඉතින් එහෙම ඊර්ෂ්‍යා නැතුව, මසුරුකම නැතුව දොරදන් දීලා දෙයක් නඩත්තු කරන්න බෑ. කුතුම්බාරසනය කරන්න බෑ. කරනකොට අනිවාර්යයෙන්ම Taman දිආර්ෂා කරන්න ඕනේ. අනුන් ළඟ තියෙනවා නම් වැඩිපුර ඒ මට්ටමට තමයි යන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේක නිසා කියනවා මේ gedara නඩත්තුකදී නැත්නම් අපි ආර්ථික ලාභ, දේශපාලන ලාභ, සමාජික ලාභ ලබන්නේ මේ සංසන්දනය හරහා ඇති වෙන කෙලෙස් වලින් තමයි. ඒක මේ motivation theory කියලා කියනවා. අපිට යමක් කරන්න motivation එක නැත්නම් මේ උනන්දුව, ඒ කුසල ඡන්දේ පහළ වෙන්නේ කෙලෙස් ජවයකින් තමයි. එහෙම නැත්නම් අපිට මේ ස්කෝලර්ෂිප් එකට විභාගයට පාස් වෙන්න පාඩම් කරන්න ඕනකමක් ඉන්නේ නැහැ. එහෙනම් අසවල් ටාගට් එකට යන්න පුළුවන්කමක් ඉන්නේ නැහැ. ඒක නිසා මේකේ තියෙනවා මේ ඒ ඡන්දය ඇති කර ගැනීම සඳහා කෙනෙක් එක එක ටාගට් තියාගන්න. මොකද භාවනා කරන ඉදිරියට යනකොට යනකොට මේ ඡන්දය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අර එකෙක් පරයාගෙන ගිහිල්ලා කුටි කඩා ගන්න. නැත්නම් තව කෙනෙක් තල්ලු කරගෙන යන්න. එහෙම තියෙන මේ ගතිය අඩුවීම නිසා බුද්ධ ආගමට පැහැදිලිවම චෝදනා කරනවා භාවනා කරනකොට කෙනෙක්ගේ තියෙන ක්‍රියේටිවිටි එක නැත්නම් නිෂ්පාදන ශක්තිය නව නිර්මාණ ගතිය අඩු වෙනවා කියන්නේ. බෞද්ධ ආර්ථික බොහොම සුළු ගාණයි ලෝකෙ තියෙන්නේ. ඒ කට්ටිය බොහොම ඉක්මනට ලද දෙයින් සතුටු වෙන නිසා කිසිම විද්‍යානුකූල නිෂ්පාදනයක් ආශාකරේ බෞද්ධ රටකින් ලැබිලා නැහැ. ඔක්කොම නව නිෂ්පාදන ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ වෙස්ට් එකේ. නොබෙල් ප්‍රයිස් හම්බෙන හරියක් හම්බෙන වෙස්ට් එකට. අපේ මිනිස්සුන්ට මොකක්වත් නැහැ මොකද හේතුව මේ මේක එක පැත්තකින් බලන මේ බුදු ජානනාංශ කියූප එක නිසා වෙන්නේ නැත්නම් අපි එක එක මරාගෙන කපාගෙන කොටාගෙන ඉදිරියට යන ගතිය, තල්ලු කරලා යන ගතිය අඩුවීමක් වෙන්න තියෙනවා. ඒ නිසා ආර්ථිකය අතින් බලනකොට මේ කෙලෙස් හඳුනා ගැනීමේ සංකල්පයත් ආර්ථිකයේදී තියෙන කරුණා මුදිතාර මෛත්‍රී විරහිතව අපි කරුණා සීතල හදයන් කියලා කිව්වට ආර්ථික විශේෂඥ කියන්නේ මරාණ කාගෙන හැදියන් කියන. කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියන දෙක එක ගාතකට දාන්න බෑ. මේ නිසා භාවනා කරන කෙනාට ওই දෙක අතර සෑහෙන අපහසුතාවකටපත් වෙනවා. කල්යාණ මිත්‍රෙක් ඇවිල්ලා මේකට විශ්වාසය ඇති කළ දුන්නේ නැත්නම් මේ ඊර්ෂ්‍යාව මාසුකම වගේ දෙයක් නැතුව ආර්ථික දියුණුවක් එහෙම තමන්ට ඕන තැනට ළඟා වීමක් කරන්න බෑ. ඒ නිසා ඒ කියන්නේ ජීවිතාවදී අම්මා කෙනෙක් කියනවා ඒ ගති අධ්‍යාපනයේ පොඩි ළමයි හොඳ නිසා පොඩි කාලේ ළමයින්ට භාවනාව උගන්වන්න දෙපයි. ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න නැහැ. ඉස්සරහට යන්න තල්ලුවක් නැහැ. ඒ මීචකල ඉන්නකොට ඒක එනවා පැවිදි වෙන්න යුනිවර්සිටි ගිහිල්ලා අවුරුදු දෙකක් කරලා තුන්වෙනි කරන්නේ නැතුව අතහැර. එතන අධ්‍යාපනය කරන ගමන් අතරමඟදී නතර කරලා. ඉතින් ඒක ඒ දෙමාපිය සමාජලට දන්නව කාරණා වෙනවා. දෙමාපියන්ට ඒක දරුවන් කෙරේ තියෙන හැඟීමෙන් කරලා දෙන්න තේරුම් අරගන්න බෑ. මොකද මේ වෙලා තියෙන්නේ කියලා. විවේකීව කල්පනා කරලා බැලුවොත් ඒ ළමයාට ওই මහා ලොකු සුඛභෝගී ජීවිතයක් අවශ්‍ය නැහැ. මහා ලොකු පාරිභෝගිකත්වයක් වොන්න මේ සාමාන්‍ය ක්‍රමයේ ජීවත් වෙන්න පුළුවන්. ඒ දැන මොකටේ මේ රණ්ඩු කරන, සබර කරගෙන ආවල් ඩිග්‍රිය ගන්න, ආවල් දෙය ගන්න කියලා. ඉතින් ඒ වගේ කාරණා බලනකොට දෙමාපියන් සහ දරුවන් අතර, ගුරුවරයන් සහ ශිෂ්‍යයන් අතර මේ මේ සියුම් පක්ලේශ වලට ගියාට පස්සේ කවුරු දිනනවද කවුරු නොදින නොදිනනවද මොකද්ද මේකේ ගන්න උපමානය කියලා කල්ැතුව කරන්න බෑ. ඒකයි මම කියන්නේ නැත්තම් මගේ අදහස. මේක කාටවත් උගන්වන්න ගිහලා හරියන වැඩක් නෙවෙයි. හැබැයි Tamanට තේරෙනවා නම් ඕලාරික උනත් මධ්‍යම උනත් සුබ උනත් කෙලස් කෙලස් මුල්ලි වයින් කරගත්තට පස්සේ මේක අයින් කරන එක තමයි මගේ යුතුයකම කියලා යන පුද්ගලයාට නැත්තම් තමා වශයෙන් පටව ගන්න කෙනාට කිසිම බාධාවක් වෙන්නේ නමුත් මේක ජන විඥාණයට දෙන්න ගත්තත් අපේ පවුලේ ඔක්කොටම දෙන්න අපේ ඉස්කෝලේ ඔක්කොටම දෙන්න අපේ කන්තෝරේ ඔක්කොටම දෙන්න කියලා කවදාකවත් මේක කරන්න බෑ. ඒක නිසා අපට අවශ්‍ය නම් දිගින් දිගට බුදුරජාණන්සේගේ උපදේශ අපිට අවශ්‍ය නම් දිගින් දිගටම කල්යාණ මිත්‍ර උපදේශ අපිට අවශ්‍ය නම් දිගින් දිගටම ශික්ෂාව දුරට මතක තියානින්න මේ භාවනා කරගෙන යනකොට ප්‍රධාන වශයෙන් ඔය මූලික නීවරණ ධර්ම ටික අයින් වුණාට පස්සේ පුදුම විදිහට අපි බලාපොරොත්තු නැති කිසිම ජීවිතයක සම්බන්ධ නැති අදාළ නැති අත්දැකීමක් එන්න පටන් ගන්නවා රූප වගේක් පේන්න පටන් අර ගන්නවා දැනුම් වගේක් එන්න පටන් අර ගන්නවා අපිට ඍජු සම්බන්ධකමක් පේන්න බෑ දැක ගන්න අමාරුයි මෙව ඇත්තටම එකින් එක වෙන් කර ගන්න තේරුම් ගන්න තමයි. මොකද ඔක්කොම විශේෂයි. අපි මේ ඊර්ෂ්‍යාවද මේ තියෙන නැත්නම් මාතෘකාවද මේ තියෙන මේ මමකමද මේ තියෙන්නේ ෂටගතියද තියෙන කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන්නේ මේ වගේ නම තම කියා ගන්න බැරි මේ විකෘති දේවල් ඔළුවේ වැඩ කරනකොට තමන්ගේ සතිය අඛණ්ඩව දිගට තියෙනවා නම් එහෙම නැත්නම් තමන් හිතෙන්ට එනකන් තමන්ට උදව් කළා වූ මූල කර්මත්තානත් එක්ක ඇසුර පවත්වන්න පුළුවන් තාක්කල් අපි මේ කෙලෙසේ නම් වශයෙන් අඳුරගත්තේ නැති වුණාට ඒ කෙලෙසේ විනිවිද දැකීමක් ඒ කෙලෙසේ අවබෝධ වීමක් නැත්නම් කෙලෙසේ විසමරා ගැනීමක් කෙලෙසේ නපුරු නැති කර ගැනීමක් කියලා. ඒක නිසා අරමුණකට නැත්නම් මූල කර්මත්තානට හිත දාගෙන ඉන්න පුළුවන් තාක්කල් අපිට බෞද්ධ භාවයේ වශයෙන් මේ එක එක කෙලෙසේ නම් කරන්න බැරි වුණාට ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ ධර්ම ආරක්ෂාව ලැබෙන. ඒ නිසා යෝගාවචර තියෙන්නේ අර මධ්‍යම ප්‍රමාණයේ තියෙන නීවරණ දුරු කර ගැනීම සඳහාගත් උපක්‍රමයේ දැන් තමයි පොඩි අතවාසියක් ලැබිලා තියෙනවා නම් ටික වේලාවක් එක දිගට සතිය පවත්වා ගන්න පුළුවන් ටික වේලාවක් මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන් ගතිය තියෙනවායි කියලා ඒකෙන් ලැබෙන මේ සාන්තිය මේ සියුම් උපක්ලේශ වලින් නිතර කැඩෙනවා. කැඩෙනකොට ඒකට හිත නරක කරගන්නෙත් නැතුව මෙච්චර දන් දෙන මෙච්චර සිල් ලකින මෙච්චර නිවන් නැති කරපු මට මොකටද මේ කරදර එන්නේ කියලා ඒ නිවරන්ත මේ උපක්ලේශත් එක්ක කරබල අඳුරුට්ටු වෙන්නේ නැතුව මේවා තියෙද්දිත් ටික කලබල වතුර නැවකට ලගන්න නැතුව යනවා වගේ මට තාමත් පුළුවන් ද මේ මූල කර්මස්ථානේ ඇසුරු කරන්න මං තියාගෙන ආපු සතිය අඛණ්ඩ පවතගෙන යන්න පුළුවන්ද කියලා බලනවනම් මේකට තව නිකන් මම දන්නේ ඒකට හිත කැමැති වෙයිද නැද්ද කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මාර්ගඵලයක වාසනාව තියෙනවනම් මේ සියුම් උපක්ලේශ වැඩියෙන් එන්න පටන් ගන්නවා ඒකෙන් අදහස යාගේ account balance කරන්න හදන්නේ මේ ජීවිතයේදීම මාර්ගඵලයක් එනවනම් එයා බලාපොරොත්තු වෙන සාන්ති ගතිය වුණාට කරදර වැඩි ගතියක් එනවා. ඉතින් ඒක එයා හිතාගත්තත් මල කරදරයක් මේ භාවනා කරන්න කරන්න වෙනදත් නැති කෙලෙස ඇවිස්සෙනවා කියලා හිතුවොත් ඒක අසත්පුරුෂ කල්පනාවක් වෙනවා. අසත් ධර්මයක් කරන එයා තේරුම් ගන්න ඕනේ. භාවනා කරගෙන යන කෙනාට හිත ප්‍රනීත වෙන්න වෙන්න අනික් කෙනාට නොදැනෙනා වූ සියුම් සුකුම උපක්ලේශ පවා දුර පේන්න පටන් අර ගන්නවා. එයා දැනගන්න ඕනේ දැන් කෙලස් කැපීමේ වැඩ පිළිවෙල යනවා. මේ එනේන කෙලෙසෙන් හිත වට ගන්න නැතුව සතිය දියටින් ගින්දර ගෙනියනවා වගේ සතිය පවත්වන්න පටන් අරගත්තොත් එයාට වැඩියෙන් කෙලෙස් පැමිණීම වැඩියෙන් ධෛර්යවන්ත වීමට හේතුවක් වෙනවා. උදාහරණයක් වශයෙන් සඳහන් කරනවා මේ අඟුලිමාල කියන දාමරිකයා කවුරු ප්‍රතිපති දාන විදියට ඉලක්කම් අනුව 999ක් මිනි කැපුවා. ඉලක්කම් දන්නේ නැතුව කොච්චර කැපුවත් දන්නේ නැහැ. ඇස කොච්චර දාමරික වුණාද කියනවනම් ඊගාට එන්නේ අම්මා වුණොත් අම්මා කපනවා. ඊගාට එන්නේ බුදු වුණොත් බුදුන් කපනවා කියන මට්ටමට යනකම් හිටියේ මේ කටයුතු ඉවර කරන්න. ඉතින් ඒ අම්මා එන එක වලක් කළා. ආනන්තරය අවසල කර්මයක් නොවෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා ඒ මනුස්සයාට පෙනී දෙයට පස්සේ මෙයා හිතාගත්තා බොහොම සුකුමාර පැවිද්දෙක් ආවේ බොහොම ලේසියෙන් කපන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ පිටිපස්සේ අඹාගෙන යන්න පටන් අරගත්තා. ඒ අඹාගෙන යන වෙලාවේදී බුදුරජාණන්සේ පොඩි වක්‍රමයක් කරා. දැන් කොච්චර දැඟලුවත් එයා එක තැනමයි කරකෙන්නේ බුදුරජාණන්සේ එන්ටෙන් ටෙන් ත්‍රිතික ඇත්තේ. ඉතින් මේ ධාමර්ගය කල්පනා කරා මේ අපෝ මම මෙච්චර හති දාගෙන දුවනවා මට මේ මේ පුද්ගලයාට කිට්ටු වෙන්න බෑ කිව්වට පස්සේ වේගෙන් තක්ද ද්වේෂයෙන් කෑ ගැහුවා. මහාන නතර වේ කියලා. බුදුන් පස්ස බලන්නේ නැතු කිව්ව මන්නම් මනසි නාම නතර වුණාමට පුළුවන් නම් නතර වෙන්න කිව්වා. අර මාසයා මේ බැච් ස්ටොක් කරපු මනුස්සයානේ මොලේ තියෙනවානේ. මේ ගමන මීයක්ෂා මේ ඉක්මනට යන ගමන් කියනවා නතර වෙලයි කියලා. මේ හති දාගෙන දුවන මට කියනවා නතර වෙන්නේ කියලා. කියනකොටම තේරෙනවා මේකේ මේ වචනේ මොකද්ද තියෙන්නේ කියලා. එසකොටම ඒ අවබෝධයේ සිද්ධ වුණේ බුදුචානස්කී මම මගේ කෙලෙස් නතර කරගත්තා. මුතු කොයි දක්ෂකම තිබුණත් ඔබ කෙලෙස් විශ්ලා තියෙන්නේ. උඹට ඔබේ දක්ෂකමක් තියෙනකම කෙලෙස් නතර කරපන් කියන්නේ. මේක කියන ආර්ය විවරය කියලා. එතකොටම කීලා මට මෙන්න මේක කියලා දෙන්නේ. මේ කෙලෙස් නතර කරන හැටි ඒ නිසා මාව දුල්ම සීල පැවිදි වුණා කියන්නකෝ. පැවිදි වුණාට පස්සේ ඒ ළඟට ආව කොසල් රජුරුත් වෙවුලන්න පටන් ගත්තා. මේ ඉන්නේ අඟුලිමාල කියලා කිව්වට පස්සේ ඊට පස්සේ අඟුලිමාල හඳුරවන්ට බුදුරණාහි ධර්ම දේශනා කරලා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ එයාට කිවෙන්න මොනම කෙනෙකුටත් වඩා කවුරු හරි පාර යනකොට කුණු කෙල ගැහුවොත් කානුවට මේ හඳුරග උලුඩට වැටෙනවා කවුරු හරි පාර අතු ගාලා කුණු විසි කෙරුවොත් ඇඟට වැටෙනවා වමනයක් ගියොත් ඇඟට වැටෙනවා කොල්ලෙක් කම ගහකට ගලක් ඇව්වොත් තක්කෙට වැටෙනවා ඉතින් එනකොට හැමදාම සිවුරු ඉරාගෙන, ලේ පෙරාගෙන බුදුජානනාංශ ළඟට ගියාම බුදුනාංශ මතක් කළා කියනවලු අඟුලිමාල. ඔබට ඕනනම් ඕකට දැන් වෛර කරන්න පුළුවන්. ඔබ වෛර කරලා ඔය කෙලෙස් ඉතුරු කරගෙන හිටියොත් ඔබ කරපු මානව මනුස්සය මාර්ගයකට ඒකාන්ත අපායට නැයි බුද්ධ කල්ප කීයකට එයිද නැහැ. ඒ නිසා ඔය හැම එකක්ම ඉවසපන්. ඔය උඹට වැඩේ ඉවර කරගන්න හම්බ වෙන අවස්ථාවක්. ඒ නිසා වදින වදින ගලට ඔය වැදෙන ලැබෙන ලැබෙන අස්ථාභාවික චෝදනාවලට හැම දෙයකම ඉවසුවොත් ඒ තරම් සතිය පැවැත්වුවොත් ඔබට පුළුවන් වෙයි මේ ජීවිතේදීම ඒ 1000 කපපු කෙලස් නැති කරන්න. ඔය පටිසන්දෙන්ට ඇහෙන්න ඉස්සෙල්ලා ඔය කෙලස් නැතර කරන්න පුළුවන්. කියලා බුදුරජාණන් වහන්සේ ඒ දීපු වෙත පැමිණෙන සියලු දුක් කමඨහනක් කරගැනීමේ ශක්තිය නිසා අඟුලිමාලගේ හිත කොච්චර මේ ඔක්කොමත් තියාගෙන තෙදවත් උනාද කියනවනම් ඒ දරුපසූතිකර දඟලන ප්‍රසව වේදනාවෙන් දඟලන ආවේනික දුකකින් කෑ ගහන අම්ම කෙනෙක් දැකලා එයාට ඒකවත් ඉවස ගන්න බැරුව ගියා. මේ ලේපිට කපපු දාමරිකයාට මේ ආවේනිකව පැමිණ දුකකුත් නැතුව බුදුදහමස ළඟට ගිහිල්ලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ අපි පැවිද්දෝ මේ අම්මලාට තියෙන මේ දුකට අපිට කරන්න දෙයක් නැහැ නමුත් මගේ හිත බුදුම අනුකම්පාවක් ඇවිල්ලා තියෙනවා මවන්නේක් ඒ වගේ ප්‍රසූත වේදනාවෙන් නගලන අම්මා කෙනෙකුට කලහක්ක් තියෙනවා. මේක අපෝයෝ කරන දේවල් තියෙනවා. මම උපන්දාසිර කවදාක සතෙක් මරපු නැති ආනිසංසයෙන් ඒ අම්මගේ දරු ගැක්මල බහ වේවා කියලා අදිෂ්ඨාන කරන්න කිව්වා. කළු හත් දෙයිනේ මං ගණන් කර කරම 999ක් කැපුවා. ගණන් නොකර කොච්චර දැනින් කොහොමද ස්වාමීන් වහන්සේම අදිෂ්ඨානයක් කරන්නේ මම සතෙක් නොමරපු අදිෂ්ඨානෙයි. සතෙක් නොමරපේකේ ශක්තියෙන් මේ ගැක්මල බහ වේවා කියලා ආ එහෙමද එහෙනම් බුදුසසුවරු මම ආර්ය භූමියට ආවට පස්සේ කවදාකවත් දැන දැන දැක දැක සතෙක් නොමරපු එක ඉතිසල මෙච්චර දාමරිකේ මේ ආර්ය භූමියට ආවට පස්සේ මම දර සතෙක් නොමරපු නිසා ඒ ශක්තියෙන් මේ ගැම්මල දුර වේවා කියනකොට ඒ තමන්ගෙම කෙලස් නැති කිරීමේ හැකියාව නැත්නම් මෙච්චර විප්ලවය ජීවිතය තුළ කරගත්ත හැකියාවේ අධිෂ්ඨාන ශක්තියෙම අඟුලිමාල පිළිච්ච නිසා ගැම්මල පහ වුණා කියන එක පොතේ සඳහන් කරලා තියෙනවා ඒ නිසා අපිට භාවනා කරගෙන යනකොට අපි පරියන්කේ වේවා සක්මන වේවා ඉතිත වැඩ කරගෙන යන විකට වේවා මේ ඊර්ෂ්‍යාව නිසා මසුරුකම නිසා ෂටගතිය නිසා මායාවේ ගතිය නිසා විවිධ සංකරතාවක් වෙනවා. අපි මේවා එක එකක් වෙන් කර කර ඇයි මට මෙහෙම වෙන්නේ කියන්නේ තේරුම් අරගත්තොත් නැති වෙච්ච නීවරණ ටිකත් ආපහු එනවා. එවනේ අපිට කල්පනා කරගන්න පුළුවන් නම් මම දැන් සතුන් මන්න හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කේලම් හිසචර පරිවචන කියන කෙනෙක් නෙවෙයි. ඒ මතුවට මට දැන් සතියක් පිහිටලා තියෙනවා. නැත්තම් යම් ප්‍රදේශයකට මට නීවරණ නැති කරන්න පුළුවන්. ඒ නිසා මේ ඇති වෙච්ච නීවරණ නැති කර ගන්න පුළුවන් තත්ත්වයක් රැකගෙන මේ මතුවෙන පුංචි පුංචි සුක්ම සහගත කෙලෙස් එනකොට මම මේක හරහා මේ කෙලෙස්යේ තියෙද්දී අර සතියම අර මූල කර්මස්ථානෙම බැලීමට උත්සාහ කරන පටන් අරගත්තොත් ඒක තමයි යා ඒ කෙලෙස් දුරු කරනවා එහෙම නැත්නම් මේ කෙලෙස් අභාවයටපත් කරගන්නවා. අභෞවිය භාවයටපත් කරගන්නවා. තමයි අර මෙතෙක් වෙනකන් එනාපු සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාවක් බවටපත් කරගන්නවා කියලා කියන්නේ කෙලෙස් නැති සාන්ත දාන තත්ත්වයක ඉන්න එක නෙවෙයි. මේ පුංචි පුංචි කෙලෙස් මතුවෙනකොට අර ගත්ත එකලස අර ගත්ත පස්සද්ධිය දිගටම පවත්වාගෙන මේ හැකියාව තියෙන්නේ සීල නැති සමාධි නැති කෙනෙකුට නෙවෙයි. මවන්නේකට තමයි. මේ පැමිණෙන්නේ මගේ ඊගාව අභ්‍යාස පන්තියයි. නැත්නම් මට දින ගෙදර වැඩ ටිකයි. මම මේකට චෝදනා නොකර ඇයි මට මෙහෙම වෙන්නේ කියලා උරුට්ටු වෙන්නේ නැතුව මේක හරහා විනිවිදින්න පටන් අරගත්තොත් කාරණාව තේරුම් ගත්තොත් ඒක මට බැරි නෑ. ඒක නිසා මේ මතුවේ නෑ මට මෙහෙම වෙන්නේ අයියාරක වෙන්නේ මේක වෙන්නේ කියලා ඒට චෝදනා කරන්න හෝ ඒක මට නොවේවා කියලා හිතන්න හෝ ඒකට රිංගගෙන කරදර වෙන්න ගත්තොත් ඒක කෙලෙසයක් වාටපත් වෙනවා. ඒ කෙලෙසයක්පත් නොවෙන්න නම් භාවනා කරගෙන සත්‍යමත් වුණාට පස්සේ නැත්නම් සතිය කියන එක දවල් කිව්වාගේ සබම් බුබුලක් තරමට මැක්ටිමේපත් වුණාට හරියි. පත් වුණාට පස්සේ පොඩි විවිධාකාර බාධක එනවා. අන්නේ එන බාධකයේදී මේ සබම් බුබුල රැකගෙන එහෙම නැත්නම් මේ බාධකේ හරහා මේ සබබ්බ බුල බලා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවනම් ඒක බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන භාවනාදී දත යුතු යෝගාවචරය විසින් උපයාගත යුතු ක්‍රම සහ විදි. බුදුරජාණන්සේකට කියනවා කුම්භෝව අංගානි සකේ කලාපේ ඉබ්බෙක් තමන් අර අඬු බඬු ටික කට ඇතුළට ගත්තා වගේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ භික්ෂුව තමන් වෙත කරදර එනකොට අඬු කුප්පන්න යන්න එපා. අඬු ඇතුලේ අම්මාකාරයකට හිවලෙක් ඉදිරි පිට ඉබ්බා රැකගන්නේ කොහොමද? ඒ වගේ තමන්ට මේ කෙනහිලි එනවා. භාවනා කරනකොට විවිධ කෙනහිලි එනවා. ඒවා මේ ඕලාරික කෙලෙසයක්වත් මධ්‍යම කෙලෙන්නේ සියුම් කෙලෙස. එනකොට යම් ආකාරයකට ඒ සමබර භාවය රැක ගන්න ඕනේ. එතකොට අනිශ්චිතෝ බික්කු මනෝ විතක්කා අනිශ්චිතෝ අඤ්ඤ මහෙට්ඨයන්තෝ තමන් ඒ එන බාධක පීරිගෑම් දැවිලි දැවිලි ඇසුරු කරන්න යන්න එපා. ඇසුරු කරන්න අර මූල කර්මත්තානේ. ඇසුරු කරන තමන් වඩාගත් සතිය. නැත්නම් ඇතුළට ගත්ත අඳු ටික ඇතුළෙම තියාගන්න අඤ්ඤ මිහඤ්ඤ මහෙට්ඨයන්තෝ ඒ දී ආවේ කාගෙන්ද කවුද මට මේක කිව්වේ ඇයි මම යනකොට මෙහෙම කෙරුවේ කියලා කල්පනා කරන්න ගිය ගම අඳු එළියට දැම්මට ගමන්ම ඉවලවිලා කාලා දානවා වගේ අඳු බුප්පන්න යන කෙනාට තමයි මේ කරදර ඔක්කොම ඒක නිසා අනිශ්චිතෝ ඒව ආශ්‍රය කරන්නේ නැතුව ඇසුරු කරන්නේ නැතුව මනෝ විතර්ක පිළිබඳව න කිංචි උපවදෙය. ඒව ගැන කතා කරන්න යන්නත් ඒවා. ඒවට වැද ගන්න යන්නත් ඒවා. ඒවා අභිගමනය කරන්න යන්නත් එපා. ඒ වෙනුවට ඉස්සයින් තියාගත් අරමුණම වඩාගත් සතියෙම අඬු ඇතුළට ගත්ත ඉබ්බෙක් රැක ගන්න ආසේ රැකගෙන හිටියොත් මනෝවිතක පැමිණීමේ නම් කියලා වරක් රැක ගන්න බැරි වෙයි. නමුත් මනෝවිතක ආවට යෝගාවචරය මායයට අහු වෙන්නේ නැහැ. ඒක නිසා භාවනා කරගෙනකොට යනකොට මතුවෙන මේ සියුම් විතක්ක යෝගාවචරයාගේ පුද්ගලික දුර්වැක්මක් නිසා හෝ සතිය නැති නිසා හෝ සීල නැති නිසා වෙන එකක් නෙමෙයි. ඒ අපි අනාත අනන්ත සංසාරයක් කරගෙන ආපු වෙලාවේ අපිට කියන්න බෑනේ අපේ හිතේ ඊර්ෂ්‍යාව තිබුණ නැහැ කියලා. කොච්චර දෝ ඊර්ෂ්‍යාව අපි කරන්නේ. මසුරුකම් කොච්චර දෝ අපි කරන්නේ නැති. ෂටගති නැත්නම් තියෙන ಗುಣ නුගුණ වහගෙන ඉන්න හදපු ගති. මායා ගති කියන නැති ಗುಣ හුවා දක්වන්න හදන ගති. අනන්තවත් අපේ ජීවිතේ වෙලා තියෙනවා. ඒක නිසා අර ගුරුසු පක්‍රම නැති උපක්ලේශ අදිනකොට මම එක එක එන්න පටන් ගන්නවා. ඒ එක එකකත් එක්ක නඩු කියන්න ගත්තොත් අභිවදති අභිනන්දති අජෝසතිත්‍ත්‍ති කියලා වචන තුනක් සතුවත් සංසේ සඳහන් කරලා තියෙනවා. ඒ සියුම් විතක් ඇවිල්ලා කොනහන වෙලාවේ ඊට ඇහැට කුණ වැටෙනවා වගේ ඔකට රිංග ගන්න යන්නත් එපා. ඕක රස විඳින්න යන්නත් එපා. ඔගෙන වචන කතා කරන්න යන්නත් එපා. අපිට මේ අපේ තියෙන හැකියාව තමයි ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය හෝදපාල වෙන තැනක් තමයි මේ චර්චුරු ගාලා එක එකනට කියාපාන. කියා ගන්න නැතුව මේක ඉබ්බා කට්ට ඇතුලට ගත්තාම වගේ මේක කාගෙන ඉන්නවනම් ඔය ඌව නිකන් අලියක්කට හම් වෙච්ච ඉදියාප්පයක් වගේ. ඌව ගණන් ගන්න දෙයක් නෙමෙයි. අපි මේ කියාපාන්නේ තන්නේ කර අනුකම්පාව බලාපොරොත්තු ඒක නිසා කියනවා අපිට මේ භාවනා කරනකොට ඔය පොඩි පොඩි අඩුපාඩු පාන් වෙනවා, අත්දැහෙනවා, කේන්ති යනවා. ඉතින් එතකොට අපි මේවා කියා පාණ්ඩ යන්නේ දරන්න බැරි නිසා නෙවෙයි උඩු හුරතලේට අනුන්ගේ අනුකම්පාව නිසා හරියට මේ අල්ලපු අහගෙන ඉන්න එක නා සරුවත් මහානාථ වහන්සේටත් වැඩි ලොකුයි මට උදව් කරයි කියලා. මුතර ඒකේ ඒ බඩහිර ලෝකේ මිනිස්සේ කතා කරලා කියනවා අපි මේ වෙනකොට මේ ජීවිතේ නිවන සඳහා නෙවෙයි අනකොත් දේවල් සඳහා කරලා තියෙන ඉවසීම බලනකොට අපි මේට වැඩි දරුණු දේවල් කොච්චර ඉවසලා තියෙනවද? මේ නිවන් සඳහා යන ගමනේ මේ විදිහට පුංචි පුංචි දේවල් මොකද ඉවසන්න බැරි කියලා කියනවා මේ උපාදකම්ලාට තමයි ඒකෙන් ටිකක් වදින්නේ හැබැයි. කාන්තාවක් දරු ප්‍රසීතියේදී විඳින විඳවිල්ල එක සැර 60000ක් කපන තරම් කඩනකොට ඇති වෙන වේදනාවට සමානයි. ඒකට කවුරක්වත් චෝදනා කරලා තියෙන නඩුවෙම දාලා තියෙනවද? කිසි කෙනෙක් චරිචුරු ගන්න දෙවෙනි බබාටත් ලෑස්තියි. හැබැයි මේ භාවනා කරනකොට මතුරෙක් කෑවොත් මෙන්න නඩු. කහන කහින යවුනොත් මෙන්න නඩු. දොරක් පාන සත්‍යෙට මෙන්න නඩු. අර ඉවසන ඉවසිල්ලත් එක්ක බලනකොට මේක මොකක්ද අලියක් හිතින් දියප්පයක් වගේ. මේකද අපේ ශ්‍රද්ධාව කියන්නේ. මේකද අපේ ඉවසීමේ ශක්තිය කියන්නේ. මේ සියුම් කෙලස් වල තියෙන්නේ අපි කොහොම හරි කතා කරවන්න හදනවා. අපි කොහොම හරි කෙලස් එක්ක සම්බන්ධ කරන්න හදනවා. අපි ඒ වෙනකොට විශාල කෙලෙස් ප්‍රමාණයක් අයින් කළා, ඕලාර කෙලෙස් අයින් කළා, මධ්‍යම කෙලෙස් අයින් කළා. අපි ඒක සමාදන් වෙලා ඔය කොච්චර ඇවිල්ලා මේ පටලව ගන්න හැදුවත් අපි කෙලස ගන්න හැදුවත් අර ඇති කරපු සතිය ගැන අදහගෙන ඉස්සරහින් තියාගත්තු මූල කර්මස්ථානෙම අදහගෙන මේව එන්නේපයි කියලා හිතන්නවත් එපා. මේව එන එක හොඳයි. ඒ වගේ නොකෙලෙසි හිතියොත් ඒ කෙලෙස් අහෝසි වෙනවා. ඒ සිං කෙලෙස් අහෝසි වෙනවා. අහෝසි වෙන්නේ නොදන්න නෙවෙයි උගුරට වඩා බේත් පොන්න බෑ. ඇවිල්ල කෙලස් ඇවිල්ල සියුම් කෙලස් ඇවිල්ල ඒවට නෙක්ලේශීව සිටීම. නැත්තම් හිත් කරදර නොගෙන සිටීම. එහෙම නැත්නම් ඒවට බැස නොගැනීම. ඒව ගැන කතා නොකිරීම. ඒවත් එක්ක අභිසමනය නොකිරීමෙන් අර පළපුරුදු සති අරමුණම ඇසුරු කිරීමෙන් මෙවුවා එතන එතන දැවි දැවි යන්න පටන් ගන්නවා. මේ කලාවක් තියෙන්නේ මෙතන. විද්‍යාවක් නෙවෙයි කලාවක් තියෙන්නේ. ඒ එනදී ආපදාවයි ඒ වයින් හේතුඵල ධර්මයකට අනුව. මේ සතිය නැතික මේ ලකුණක් අසීලෙන් නැති ලකුණක්වත් නෙවෙයි. මේ පැමිණිච්ච දේ ආපු රංගනේ රඟන්න දෙන්න. ආරස්සාව වෙනස තමන් බලානිට මූල කර්මත්තානේ බලන්න. නැත්තම් වඩාගත් සතියෙම ඉන්න. ඇවිල්ල මෙව වැඩියෙන් වැඩියෙන් එනවයි කියලා කියන්නේ පරණ එරියස් තිබුණේවා හිටන් අර තිබුණ ඔක්කොම ණය ගෙවිගෙන ගෙවිගෙන යන වෙලාවක් එතකොට තීරේ කවදා හරි යෝගාවචරයට මම මෙහෙම ඉවසිල්ලක් මගේ සංසාරේ ජීවත් මං කරලා නැහැ. අපි හැම වෙලාවෙම කඩපින්නම් ගන්නවා අරයට කියනවා මෙයාට කියනවා. දැන් කිසි කෙනෙක්ගේ අපේක්ෂාවක් නැහැ. මේ වඩාගත් සතියට සාපේක්ෂව නැත්නම් ඕලාරික කෙලෙස් වලට සහ සුහුම් කෙලෙස් අයින් කිරීමේ ශක්තියට සාපේක්ෂව මේ එන පුංචි වට අසුබාන්නෙත් නැහැ නොයවා කියලා හිතන්නේත් නැහැ. ඒවට එන්න ඇරලා පුළු පුළුවන් වෙලාවේ අර අචිත්‍රගත සතිය නඩතු කරන බලනකොට ඒ යෝගාවචරයට තේරෙනවා මේ පැමිණෙන කෙලෙස් කරදර කරන්නේ වද දෙන්නේ නුපුහුණු මනසට. පුහුණු මනස ඒව එන්න එන්න එන්න එන්න ප්‍රතිශක්තිය වඩනවා. ඒව එන්න එන්න එන්න දැරීමේ ශක්තිය වඩනවා. එතකොට මේ අන්තිමට මේ කෙලෙස් ඇවිල්ලා ඒ හිත කෙලස ගන්න බැරි වෙනකොට ඉබේ මෙවුව ඇටි හැලෙන්න පටන් ගන්නවා. ලොඳ වෙන්න පටන් ගන්නවා. බොඳ වෙන්න පටන් අර ගන්නවා. ආවට හිත මේ භාවනා යෝගාවචරගේ හිත ඒවට සැලෙන්නේ නැහැ. ඒවට දුක් කරදර ගන්න නැහැ. හැබැයි පේනවා අනිත් ඔක්කොම එකෙන් හරියට කරදර ගන්නවා. මමත් ඊයේ කරදර ගත්තා. අද නැහැ. කියලා මේවා ටික ටික ටික ටික ඉස්සරහට එහෙම තමයි මේ පුංචි පුංචි සුකම කෙලස් තියෙද්දි සතිය කඩා ගන්න නැති කතාව නැත්තම් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානය තව දුරටත් නිමිත්තක් කරගැනීමේ කලාව තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාචර තේරෙනවා මේ සියුම් කෙලස් නැති කිරීම සඳහා ක්‍රියා කිරීමට අවශ්‍ය කරනා වූ ප්‍රභවීය ශක්තිය ලැබුණේ අර ගොරෝසු කෙලස් නැති කිරීමෙන් තමන්ම ලබා ගන්නාලද තමන්ගේම අත්දැකීම මිස අපිට වෙන මොකකින්වත් මේකට සරණ ගන්න ඒක නිසා මේ සූක්ෂම කෙලෙස් වලට එනකොට ඒ යෝගාවචරයා තව දුරටත් සතියෙම තව පැත්තක් තේරුම් අර ගන්නවා කලබල නැති වතුරේ නැවපදිනවා වගේ නෙවෙයි යම් ප්‍රමාණයකට කරදර තියෙද්දි නැව පෙරලා ගන්න නැතුව එහෙම නැත්නම් දියටින් ගින්දර ගෙනියනවා වගේ එහෙම නැත්නම් කඹේ ඇවිදිනවා වගේ නැත්නම් තනියේ දණ්ඩක යනවා වගේ වට ගන්න නැතුව යන්න පටන් අරගත්තට පස්සේ තේනවා මෙහෙම ශික්ෂාවක් නැත්නම් මෙහෙම අභ්‍යාසයක් මේ ලෝකෙ මොනම විෂයකවත් නැහැ. ඉතිහාසෙත් නැහැ, භූගෝලෙත් නැහැ, භෞතික විද්‍යාවෙත් නැහැ, රසායන විද්‍යාවෙත් නැහැ, කඩු ශිල්පෙත් නැහැ, ධන ශිල්පෙත් නැහැ, ආර්ථම්ප දෙල්ලෙත් නැහැ, මොකේවත් නැහැ. මේක තමන්ගේ තියෙන ඔක්කොටම එන්න ඇරලා ඉන්න කියලා නෙවෙයි. ස්වභාවයෙන් එන දේ බලලා නොසලී සිටීමේ ශක්තියේදී නාභිවදති නාජසති නාබිනන්දති කියලා. ඒව ගැන කාටවත් චෝදනා කරන්න යන්න එපා. ඒකට අපි සිංහලේ කියන්නේ මුවින් නොබැන ඉවසනවායි කියලා. ඇයි මෙහෙම වෙන්නේ කියලා කතා කාටවත් කතා කරන්න යන්න එපා. එහෙම උත්තර දෙන්න ਸਰබලදාරි කෙනෙක් නෑ මේකේ. අනිත් එක ඒ මුවින් නොබැන ඉවසනවා කියන එකත් තපස් ගුණයක්. අද මේ සිංහලයාලා තියෙනවනේ වචනයක්. මේ පැමිණි දුක් පැණි රහයි කියලා. ඒ දුක එන්නේ අපිට පණිවිඩයක් දෙන්න නැහැ. අපි මේ தත්ත්වය උසස් කරන්න නැහැ. මේක ඉෂාත බඳගෙන අඬන්න පටන් අරගත්තට පස්සේ ගේමට කැතයි, ලැජ්ජයි. එච්චරයි කියන්නේ. අර මැද්දු පොඩ්ඩයි ලොකු පොඩ්ඩයි කපන්න ගත්තට පස්සේ ලොකු මණ්ඩ ඇදලා ගන්නකොට ලොකු බණ්ඩ අම්මගේ තාරිය දීලා අඬන්න පටන් ගත්තලු අම්මේ කියලා. මන්තු බණ්ඩ කළු අයියා මේ අපි ඇවිල්ලා හැලෙපොළ પરම්පරාවේ අපච්චිට ලැජ්ජා යෝ වැඩි. ඔන්න හිටපන් මම පෙන්නන්න. මං කරන හැටි කියලා ගහලා කරදානකොළු උඹ පන්සිල් පද වහලා කිව්වොනට පස්සේ එක සැරේ කපපන් ඈ කියලා ගහලාටත් විධානයක් දීලා බෙල්ල දෙබ්බලු. දංගෙදියට. තව පොඩ්ඩකින් මැද්දුම් බණ්ඩත් කැපුවා ලොකු බණ්ඩයි එක්කම කැපුවා දෙන්නම මැරුණා. නමුත් මැද්දුම් බණ්ඩ වීරෙක් විදිහට අපි සලකනවා. තමන් වෙත පැමුණාට පස්සේ අම්මගේ දාරිය එල්ලෙන්නයි යඬාව ගන්නයි පටන් අරගත්තොත් එහෙනම් මම හිතනවා හොඳම වෙලේ තමයි මේ ਸਰබලකාරී දෙයියු පිටිපස්සේ සැන එක. හොඳට කිව්වයිනේ අල්තාර ඉස්සරහට ගිහලා හත් දෙයියනේ අයි මට මේක උනේ අනේ මට කියලා අපේ බෞද්ධ බුදුහාමුදුරුවෝ ගාවට ගිහලා තෝක කියන්න පටන් අරගෙන දැන්. අනේ මට පිළිට වෙන්න අනේ මට සරල වෙන්න බුදු බුදුහාමුදුරුවෝ ගාවට බෝධි පූජාවක් දීලා කියන බබෙක් හම් වෙන්නේ අනේ මට මේ රට යන්න වීසා එක හදලා දෙන්න. අනේ මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. අනේ අපි බුදුහාමුදුරන්ට බුදුහාමුදුර අපට දෙන මේ පාඩම පටලවා ගන්න තියෙන හැටි. බුදුජානන්සේ කියන්නේ මේ සියල්ල කිරීමේ ශක්තිය ඔබට තියෙනවා. මේ වෙනකොට තෝලාරික උපක්ලේශ පිළිබඳ දැනෙන ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඔබ මේ මධ්‍ය උපක්ලේශ ගැන ලැබලා තියෙනවා. ඒකම සියුම් පාඩමක් තමයි මේක තියෙන්නේ. මුළුන් තරම් එළිය කුණු නැඹිලින් වහගෙන මූවින් නොබැන පැමිණි දුක් පැනිරහයි කියලා බලන්න ගියොත් අර කරපු තනම් ඉදිරියට ආපු තනම් කරදරයක් මෙතන නැහැ. හැබැයි මේ සඳහා මේ යෝගාවචරයේ ආකල්පේ මේ පක්ලේශය අඳුර ගන්න ඕනේ. නැති කරන්න හදන්න ඕනේ. නැති වුණා කියලා දැනගන්න ඕනේ. මොකද ඒ උපක්ලේශයටම තියෙනවා භංගයක්. එයා මතු වෙනවා ක්‍රියාකාරකම් වගේක් කරනවා නැති වෙලා යනවා. අනේ නැති වෙනකොටත් ඇති වෙනකොටත් මූල කර්මස්ථානත් එක්ක ඇසුරු පවත්වන්න පුළුවන් නම් මේ උපක්ලේශී තියෙන උපක්ලේශ ගතිය, කෙලසෙන ගතිය, ඇල්මරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක ඩිංගිත්තක් හරි. ඒක මේක මේ කලාව දැනගෙන ඩිංගිත්තක් හරි මේකට පුරුදු වෙන්න මේකට හිත හදාගන්න පුළුවන් වුණාට පස්සේ ඒ මං හිතනවා මනුස්ස ජීවිතයක තියෙන සුන්දරම තැන සෙල්ලක්කාරම තැන එහෙම නැත්නම් Taman ආපු ගමනේ ලැබෙන උද්වේග කර්ම අවස්ථාව තමයි ඒ කරදරයක් ඇවිල්ලා නලල නටවල නලවල තියලා ගියා. ගියාට පස්සේ Taman තේරෙනවා කිසිම බාහිර උපකාරයක් නැතුව ආධාරයක් නැතුව ඒක දේශ බලා සිටීමේ එහෙම නැත්නම් මේ දස්සනා පහතබ්බා කියලා තියෙන මේ මේ ආවේ කෙලේශය කියලා කෙලේශය අඳුනාගන්න. ඒක ඇවිල්ලා ඒක විසින් මේ යනකම් බලාගෙන ඉන්න පුළුවන් නම් නැත්නම් අපි ඒකට කියන්නේ කෙලෙසේ මුලමදාක බලනවා කියන්නේ. මුල එනකොට සැලෙන්නත් එපා. ඒක ගියාර කියලා හසුතු වෙන්නත් එපා. ඒක වද දෙනකොට ඉසాత වෙනකොට අඬන්නත් එපා. මේ තමයි ඉන හැටි, මේ තමයි කෙලසෙන හැටි, මේ තමයි යන හැටි කියලා. මේ මුලැමැදාක බැලීම පුරුදු කරනවා නම් ඒකට විපස්සනාට දෙන්න පුළුවන් හොඳ අර්ථකථනයක් තමයි ඕනෙම දෙයක් කෙනකොට මුලැමැදාක බලන්න පුළුවන් ඒකට විපස්සනා කරනවා කියන්නේ. ඒක කරන්න ගිය ගමන් මේ කෙලෙසෙට බල බිඳිලා යනවා. කාට හරි දන්නවා මේ කෙලෙස එනකොට මුල නැදත් අගත් අඳහව ගෑමකින් තොරව, කියාපෑමකින් තොරව පශ්චාත්තාපණිය බලන්න ඉන්න පුළුවන් ගතියක් එනවයි කියලා ඒ යෝගාවචරයාට ඒක උත්ප්‍රේරකයක් වෙනවා යෝගාවචරයේ විසීමේ ශක්තිය උසස් කරලා තියෙනවා දැඩීමේ ශක්තිය උසස් කරලා තියෙනවා මේකට ආර්ය භාවය කියලා කියනවා ආර්ය භාවය කියලා කියන්නේ තමයි හිතපු තැනින් උසස් තත්ත්වකටපත් කරනවා ඒක වෙන්නේ පැමිණෙන දුක් ප්‍රමාණයට සාපේක්ෂවම තමයි කොච්චරක් දුක් හරහා ගියාද කොච්චරක් සියුම් උපක්ලේශ විනිවිදලා ගියාද කියන එක මිස බුදුරජාන් වහන්සේගේ ඕනකමට රාහුල කුමාරයාට ඒක දෙන්න බෑ බුදුහාමුදුරුවෝ. බුදුරජාන් වහන්සේගේ ඕනකමට යසෝදරා දේවියට දෙන්න බෑ ඒක. බුදුරජාන් වහන්සේගේ ඕනකමට සුද්ධෝදන රජුට දෙන්න බෑ. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ පුතේ කරලා බලපන් කියලා. බුදුරජාන්සේ අපිට කියන තාලෙටම තමයි සාහක කුමාරයාට කිව්වේ. අපිට කියන තාලෙටම තමයි යසෝදරාට කිව්වේ. අපිට කියන තාලෙක ගාන සුද්ධෝදන රජුන් කිව්වේ ඒ ඒ ගොල්ල ඒ තමන්ගේ කෙලෙස් ඒ එතන එතන අහෝසි වෙන හැටි දැකීමෙන් තමයි අවබෝධය ලැබෙමින් යහමට මොනම භුක්ති බලයක්වත් මේක නෑ. මෙත පැමිණෙන දෙහිදියා විපස්සනා කරනවා කියලා කියන්නේ බුලමදාක බැලීමක් වශයෙන් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දකින්නේ නැත්නම් රාහුල සාමි සාරිපුත්තු සාන්ත දකින්නේ ඒ පුද්ගලයාගේ තියෙන සුවචකතිය කියලා. එහෙම නැතුව ඇයි මට මෙහෙම කෙලෙස් එන්නේ? එහෙම නැත්නම් ඒ කෙලෙස් කරපු එක්කනා වංශක්කාරයේද, පිරිමියෙද, ගෑණියෙද, දකුණු දෙසින්ද, උතුරු දෙසින්ද කියලා ඒක දිගේ යන්න ගිය ගමන් පටලයි. ජනසේ කියන තමන්ට ඊතලයක් දුන්නට පස්සේ විස සහිත. ඔය ඉක්මනට ඊතලේ අරන් දාපන්. එහෙම නැතු ඒක විදවු මිනිස්සයාගේ අලගිය මොලගිය විස්තර හොයන්න ගියොත් අනිවාර්ය පටලවිලක් වෙනවා. ඒකේ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ මේ කෙලෙසයක් තමන් වෙත ආවට පස්සේ ඒකට රිංග ගන්න හදනවා නම් ඒක පිළිබඳ කතා කරන්න හදනවා නම් ඒක පිළිබඳව සැලෙනවා නම් ආපු කෙලෙසේ මතින් තවත් කෙලෙසයක් ඇති කරගන්න. නැත්තම් චේතනාව පහල කරගන්න. අදිෂ්ඨානය පහල කරගන්න. අපේක්ෂාව පහල කරගන්න. යෝගාවචරයට පුළුවන් නම් ඊර්ෂ්‍යාව ආවා නැත්නම් මාසුලකම ආවා ගුණමකම හටකම යනවා තමයි තේරෙනවා මම මේ කරන්නේ රඟපෑමක් බව දන්නවා. ඒක දැනගෙන කිසිම කෙනෙකුට කතා කරන්න දෙක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතිය යෝගාවචරය තුළ තියෙනවා නම් කෙලෙසේ මේකයි කියලා දැක ගන්න පුළුවන් ගතිය ඒක තමයි කෙලෙසේ බල මරණ ගතිය මේක කරන්න කරන්න කරන්න කරන්න යෝගාවචරයට ඒකේ ශිල්පයක් ඉදිරියට කරගෙන යෑමේ ශක්තියක් එන්න පටන් අර ගන්නවා ඒ වගේම පරෝපදේශ අනුංග උපදේශයක් අවශ්‍යම නැහැ හරියටම ඕලාරික කෙලෙස් වලට කරපු ටිකමයි මධ්‍යම කෙලෙස් වලට කරපු ටිකමයි මේ වැවිලා රංගනය කරලා යනකම් කතා නොකර චෝදනා නොකර මුවිත් නොබැන බලා සිටීමේ හැකියාව බුදුජානකසේ දේශනා කරන්නේ ඒ කෙලෙස් ආවට ඇහැ තිබුණට දැක්කට දැක්කිනති කෙනෙක් වගේ ඉඳ ඒ කෙලෙස් ඇවිල්ලා අපිට කන බින්නක් ගැහුවට ඒක ඇහුණට නෑ හිච්ච කෙනෙක් වගේ ඉන්න. ඒ කෙලෙස් අපිට දැනුණට නාසයට දිවට කයට දැනුණට අන්තභාව කෙනෙක් වගේ ඉන්න. මේක පිළිබඳව හිත තැළුණට මෝඩෙක් වගේ ඉන්න. ඒක තමයි මේ කෙලෙස් වලට කෙලස ගන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා ඇත්තත්තේ අන්ධෙක් වගේ ඉන්නේ කියලා කියනවා. කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්නේ කියලා කියනවා. හැබැයි මේකෙදි හොඳට මතක තියාගන්න මෙවැනි මේ ඇත්තත්තේ අන්දේක්ෂේ කන් ඇත්තේ බීරෙක් වගේ ඕවාර්ග කැලස් එක ඉතිල්ම කරන්න බෑ. එතකොට බරපතල විල පටලයි. ඒක උසාවි කියලා කුටි ගන්න වෙන්නේ. මධ්‍යම කෙලස් වලටත් ඒක බෑ. මේ සියුම් කෙලස් වලට විතරයි ඔය පාඩම පුළුවන්. ඒ නිසා ඕලාර්ග කෙලස් පිළිබඳ දක්ෂතාවයක් ඇති කරගෙන මධ්‍යම කෙලස් කියන ඒ නීවරණ තැන්චතර ගියාට පස්සේ කරදර නැතු වෙන්න හිතන්න එපා. එන්න හරින්න. ඒන කරදර කිසි දෙයකට මේ සතිය බිම දාගන්න බෑ. නිසා තමයි සතිය සමාදන් වෙලා ඒව ආවට නාවා වගේ නොදැක්කා වගේ කටයුතු කරන පටන් අරගත්තොත් අපිට තේරෙනවා මේ කෙලෙස් වලට ප්‍රතික්‍රියා කරන කෙනාට විතරයි කෙලෙසෙන් කෙලසීමක් ඇති වෙන්නේ. කෙලෙස් වලට ප්‍රතික්‍රියා නොකර දැක්කට නොදැක්කා වගේ හිටියානම් ඇහුවට නැහැ වුණා වගේ හිටියානම් ඒ කෙලෙස් වලින් කුප්පණ ගතිය, කෙලසන ගතිය ඇති වෙන්නේ නැහැ. හිත ආතුර වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ලෝකේ නෝන්ජල්කමක් කියලා ලෝකයා සැලකුවාට මේක බුදුජානන්සේ අත්දකපු දෙයක්. ඒක නිසා පොලාරික් කෙලෙස්, මධ්‍යම කෙලෙස් අයින් කරගත්ත නැත්නම් යම් ප්‍රමාණයකට නීවරණ දුරු කරගත්ත කෙනාට දන්නවනම් දැන් මං ඉන්නේ සතියක නැත්නම් ඒ සතිය හොඳට සමාදම් වෙන්න දන්නවනම් ඒ යෝගාවචර ඊට පස්සේ මේ සියුම් කෙලෙස් නොඑන්න අපේක්ෂා කරනවා නම් එයා අසුවිරෝ ඥාන නැති මෝඩෙක් කියලා කියන්නේ. ඒ කෙලෙස් ආවට පස්සේ ප්‍රතික්‍රියා කරන්න පටන් අරගත්තොත් එක කෙලෙසක් කියනවනම් තව කෙලෙසක් ඇති කරන මෝඩෙක් වඩටපත් වෙනවා. කෙලෙස් එන්න ඇරලා එනවා කියන ස්වභාවයෙන් එන එක දැකලා ප්‍රතික්‍රියා නොකර සිටියොත් ඒක තමයි බුදුජානනාංශය කියන්නේ දාදී ගුණය නොසැලෙන මනස උපේක්ෂාව තපස් ගුණය තලතුණකම කියන. ඉතින් මේක මේ විදිහට කෙනෙක් තව කෙනෙකුට දෙන්න පුළුවන් දායාදයන් අතර වැදගත්ම දේ තමයි මේ ඒ තපෝ ගුණය ඒ නොසැලෙන මනස ඒ තාදී ගුණය නමුත් බලන එක කොච්චර sannivedanaya කරන්න අමාරුද කියලා ඒ නිසා අපිට ඕන කෙනාට ඒක දෙන්න බෑ බුදුජානනාංශයේ 84000ක් ධර්මස්කන්ධය හරහා මේක දේශනා කරලා තියෙනවා. නමුත් රෙඩියෝ ලකුණු තියෙනවනම් මේ තින්ත උකහා ගන්න නැහැ. ඒ නිසා අපි සූචකතියක් තියෙනවනම් බුදුජානනාංශයේ දෙන මේ මහා කරුණා මහා ප්‍රඥාව උකහා ගැනීම සඳහා අපි යම් ආකාරයකට අපි මනස සකස් කරගන්න ඕනේ. පිරිසිදු රෙදි කැලක් වගේ. අන්නේ සඳහා තියෙන ගුණයට කියන්නේ සූචකම කියලා. අපි බුදුජාන විශ්වයේ සූචකී කරගෝලියෝ එහෙම නැත්නම් අපි බුදුජානකේ ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයෝ වෙනකොට අපි ළඟ ගුණමක්කු ගති, ෂට ගති, ඊර්ෂ්‍යා ගති තියෙන්න තියන්න අපි දුර්වච ජාතිකව බාටපත් වෙනවා. ඒ නිසා ඒ දුර්වචකම තමයි අපිට මේ ලැබිච්ච බුද්ධ ශාසනය පෙන්නටි කරන්නේ. අපිට ලැබිච්ච මේ manussාත්ම භාවය ඔලොමල කරන්නේ. ලැබිච්ච ක්ෂණ සම්පත්‍ය අපිට ඇති කරන්නේ. සද්ධර්මයේ යවුවට අපිට වදින්නේ නැත්තේ සත්පුරුෂය අපේ ළඟ හිටියට අපිට තේරෙන්නේ නැත්තේ. එහෙනම් මේ පැවිද්දක් තියෙද්දිත් ඒක අපිට වටහා ගන්න බැරි. මේ ඇතුලේ තියෙන මොකද්ද දුර්වචකතියක් තියෙනවා. ඒක එකවරේ අයින් කරන්න බෑ. ඒක රත්තරන් භාණ්ඩයක් කරන වැලිකඩ දාසි කතුල්ලන අතුල්ලන්නත් එපා. ඒකට රත්තරන් ගෙවෙනවා කැටේම නැති වෙනවා. නමුත් බුදුරජාණන්සේ සියුම් ක්‍රමයක් ඇති කරලා තියෙනවා. වෙත පැමිණෙන මේ පුංචි පුංචි කෙලෙස් දිහා බලලා අර ඇති කරගත්තා වූ සති සමතුලිත භාවය එනතන නිවර්ණයෙන් තොරගතිය දිගට පැවැත්වීම සඳහා පරෝපදේශ රහිතව තමන්ම තමන්ට ගුරුවරුකම් දීගෙන කාගෙන සිටීමෙන් නැත්නම් ඉවසාගෙන සිටීමෙන් මේ කෙලෙස් වල තියෙන කෙලෙසන ගතිය අඩු කරන්න පුළුවන් ඒ ගතිය එnde එnde එnde එnde යෝගාවචරයට පන්නරයක් කරන් දෙනවා ඒ පන්නරය ඒ යෝගාවචරයේ පන්නරය උගහ ගන්න ක්‍රමය නැත්නම් ඒ තේරුම් ගන්න ක්‍රමය මම මෙතෙක් කල් කීප දවසක මතක් කරා වගේ මේ කාන්තාවන්ට විතරයි තියෙන්නේ නැත්නම් පුරුෂයන්ට විතරයි තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ පැවිද්දන්ට විතරයි තියෙන්නේ ගිහියන්ට නෑ කියලා. එහෙම නැත්නම් මේ බෞද්ධයන්ට විතරයි තියෙන්නේ මේ අබෞද්ධයන්ට නෑයි කියලා. එතන මේ බාලයන්ට තියෙන මහලුන තියෙන මොනම වෙනසක්වත් නැහැ. ඒ තමන් සෝච වීම සඳහා කරන මේ පැවරුම. තමන් සෝච වීම සඳහා කරන මේ ඉදිරිපත් වීම 100% මානවයිච වාස්කම. ඇත්තටම සුද්ධ වශයෙන්ම මානවයිච වාස්කම කියලා කියනවනම් මෙන්න මේකටයි කියන්නේ. මට බුදුන් ඉදිරි පිට යතහත් පහත් වෙන්න පුළුවන් ගතිය. ධර්මයේ ඉදිරි පිට, සංඝයා ඉදිරි පිට, මගේ සීලයේ ඉදිරි පිට යතහත් පහත් වෙන්න පුළුවන් නම් ඒක නෝන්ජල්කමක්වත් බය අඩු ගතියක්වත් නෙවෙයි. තමගේ සුවච ගතිය. ඒ නිසා අපි ජීවත් වෙන්න යම් ආකාරයකටද ලෝකේ ඉතුරු කරන ආදර්ශය මොකද්ද? අපේ දරුවන්ට මේක යන්න. අපේ දෙවෙනි પરම්පරාවට මේක යන්න. අබෞද්ධයන්ට මේකෙන් ආදර්ශයක් ගන්න. මෙතෙන්ට ආපු නැති කෙනාට මේක සුවසේ සතුටින් කරගෙන යන විදිහට කටයුතු කරන්න පුළුවන් අපි ඒකට කියනවා බාහිර සාසනය කියලා. අභ්‍යන්තර සාසනයේ තියෙන සමාජයේ තියෙන සුවච ගතිය. ඒ නිසා අපි නිතරම තව කෙනෙක් දැක්කට පස්සේ ගුණවතෙක් සිල්වතෙක් දැක්කට පස්සේ ඒ කිනාගේ දාසනික අවබෝධය ඒ කිනා සාසනයෙන් වැඩි ධර්ම සම්බන්ධකව පවත්න්නේ මොනම දැනුමකින්වත් මොනම කටයුත්තකින් මේ සෝචකතියෙන් නිසා දවසින් දවස දවසින් දවස අපි වයසින් වැඩි වුණාට දැනුමින් වැඩි වුණාට සෝචකතිය නැතුව ඔලොමොල වෙන්න පටන් අරගත්තොත් ඒකට කියනවා පිටකර වෙනවා කියලා. නැත්නම් කේසාන්නින් කියලා කිසිම වැඩක් නැහැ සාසනේ. පිටිපොත්ත කර වුණාට පස්සේ ඇතුලේ මදේ තියෙද්දි අමු තියෙද්දි කුණු වෙනවා. මේ කේස් හාඩ්නින් වෙන්න දෙන්නේ නැතුව මුරුදු අනතිමානිය මේක කරන්න පටන් අරගත්තොත් ඒ කලාව එහෙම නැත්නම් ඒ තමන්ගේ තියෙන කැපවීම බුදුජානනාංශය දකින්නේ තමන් කෙරේ තියෙන ලොකුම අනුකම්පාව තමන් කෙරේ තියෙන ලොකුම කරුණාව ඉතින් ඒ කරුණාව බුදුජානනාංශයේ ආදර්ශයෙන් පෙන්නලා හැම ශ්‍රාවකයෙකුටම ශ්‍රාවිකාවකට මතක් කරලා තියෙනවා. අපි දියුණු කරන්න ඕන කරලා තියෙන අන්නේ මෘතු මෙලෙක් ගති. කර්මණ්‍ය ගති, සුවච ගති. ඒක මේ ලෝකය ඒ අතින් හරිම වියලිලා තියෙනවා. ලෝකේ තරම්ම ඔලොමලයි. ලෝකේ තරම්ම මේ මාන්නකාරයි. ඒක බාධාවට ගන්න ආදර්ශ කරගන්න. ආදර්ශයන් මට පුළුවන් ඒ ඇත්තට මේ වගේ පරිසරයක ඉන්නකොට තමයි මෘදුගති වටනකම තවත් වැඩි වෙන්නේ. පුළුවන් තරම් මේ ත්‍රිවිධ රත්නයේ ඉදිරියට තමන්ගේ සීලයේ ඉදිරියට ඒ මෘදුගති ඇති කිරීමෙන් අපිට සත්පුරුෂයන්ගේ අනිවිදෙත් හම්බ වෙනවා. මේ සිව් සිව් කෙලස් අපෙන් අයින් වීමේ කටයුත්ත සත්‍යමත් වෙන හැම චිත්තක්ෂණයකම අපිට නොදැනී අපේ වාසිය පිණිස කටයුතු වෙනවා. අපි අසතියෙන් ගත කරන හැම වෙලාවකම මේ කෙලෙස් තට්ටු මේ මෝහ පටල තව තවත් අද වෙලා අපිට ආර්ය ආදෝ වෙනසිනවා. ඒක නිසා කරගෙන යන වැඩපිළිවෙලේදී නොදැනුණාට නොබෙනුණාට ප්‍රමාණ කරන්න බැරි වුණාට මේ සති මාත්‍රාවක තියෙන වටිනාකම වරුසු කෙලෙස් මැදීම කෙලෙස් වලට විතරක් නෙමෙයි සියුම් කෙලෙස් දක්වාම සිද්ධ වෙනවා. ඒ නැත්නම් මේ අනුසය කෙලෙස් දක්වාම කපහැරීමක් සිද්ධ වෙනවා. ඒක ප්‍රතිඵල අපේක්ෂාව මාර්ගයෙන් පොළමල වෙන්න දෙන්න එපා. හේතු සම්පාදනයේ මතින් උල්ලුවන්තරන් සෝච වෙන්න. ප්‍රතිඵල අපේක්ෂා කරනවා කියන්නේම පොළමල ගතිය. ඒ නිසා අපේ ශික්ෂා වෙන්න ඕනේ ශක්ති ප්‍රමාණෙන් හේතු සම්පාදනය කරන්න ඵල අපේක්ෂාවකින් තොරව. මේන්න මේක දන්නවනම් කරන්න පුළුවන් උපරිම සදී පැහැදී සිටගෙන හේතු සම්පාදනය කරන්න නමුත් අරිඹුවක්වත් අපමණ රේණුවක්වත් බලාපේක්ෂාවක් නැත්තම් නිවන නොදැක්කට යාට ඒ නිවනේ රසය තේරෙන්න පටන් ගන්නවා. ඒ ගුණේ දෙක තමයි ළඟ තියෙනවා මගෙන් වෙන්න තියෙන යුතුයකම මම ඉෂ්ට කරනවා. හැබැයි මම කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ කියන ගතිය තියෙනවා නම් ඒක නට සෝවාන් වුණායි ලකදාගාම වුණා කියලා නම්බුනාම නැති වුණාට බුදුජානකසේ පෙන්නන ධර්මයේ තියෙන ධෛර්යානික තියෙන නිවන අත්දක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒක අවුරුදු 2600ක් පරණේ බුදුසසුනදී ඉන්දියන් ජාතිකයෙක් අපි ඉන්නේ අතනේ මෙතනේ මට අරක නැති මේක නැති කියන එක නෙවෙයි මේ මෙතන දෙන්න හදන පණිවිඩයේ ඒ තියෙන දේ උකහා ගැනීමේ ශක්තිය සෝච ගතිය ඒ නිසා මේ මෙතෙක් කල මේ කටයුතු කරගෙන යෑමෙන් ලබා ගන්න තියෙන යම් යම් අත්දැකීම් ප්‍රදේශයක්. ඒ අත්දැකීම් වලට මේ ධර්ම දේශනාවත් හේතු වෙලා තව දුරටත් තමන්ගේ තියෙන මුරුදු සුතු සෝච අනතිමානී ගුණ දියුණු කරගෙන අභ්‍යන්තර සාසනයත් වඩාගෙන බාහිරට ආදර්ශයක් කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිර දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. Thank you. හොඳයි අපි විනාඩි ස්වල්පයක් ගන්න මෙහෙනම් එත්තවතාචාදී කාටසත්‍යනවරහ මේ සියලු කුසල් සියලෝක සත්වාසීන් සමග බෙදා ගන්න මෛත්‍රී අදහසෙන් සියලු දෙනාට මෛත්‍රී පැතිරීමටත් අපි කාටසත්‍යනාට පෙළඹෙමු එත්තවතාචනම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාදට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං අපි මෛත්‍රී සංකල්පයේ වශයෙන් තමන්ට මෛත්‍රී පතුරවා ගැනීමට අපි මේ විදිහට සජ්ජායනා කරමු අහං අවීරෝ හෝමි අබ්භ්‍යා පඤ්ජෝ හෝමි අනීඝෝ ඕමි සුඛී අත්තානං පරිහරාමි අහං වියමයිහං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 නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන භාව සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු